පච්චුප්පන්නංච යෝ ධම්මං තත් තත් විපස්සති අසංහීරං අසංකුප්පං තං විද්ධා මනුබ්‍රූහයේති සද්ධාවන්ත පිනතුනි හැම දිනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ නිශානී වීරසිංහ මහත්මිය සහ සමින්ද ගුණසේකර මහතා ඇතුළු පවුලේ සියලු දෙනා විසින් පින්කමේ මූලික අරමුණ දේශාන් ගුණසේකර පුතණුවන්ගේ 20 වැනි ජන්මදිනය නිමිත්තෙන් ඒ පුතණුවන්ට ආශිර්වාද කිරීම සසර ගමන කෙටි කර ගැනීමට මේ ධර්ම දේශනාමය කුසලය හේතු වේවා කියන ප්‍රාර්ථනාවත් ඇතිව ඒ වගේම සුජීවත්ව සිටින නිශානි වීරසිංහ මහත්මියගේ දෙමව්පියන් දෙපළට සහ සමින්ද ගුණසේකර මහතාගේ මෑණියන්ට නිදුක් නිරෝගී සුව දීර්ඝාෂ ප්‍රාර්ථනා කිරීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස මේ කුසලයේ හේතු වේවා කියන ආශිර්වාදයේ ඇතිව ඒ වගේම සමින්ද ගුණසේකර මහතාගේ මියගිය පියාණන් ඇතුළු පරම්පරාවේ මියගිය සියලු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරමින් දේශකයන් වහන්සේ ඇතුළු සැමට ආශිර්වාද කරමින් අද ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන. ඒ යහපත් අරමුණු පෙරදරි කොටගෙන පුතණුවන්ගේ ජන්මදිනය නිමිත්තෙන් සිදු කරන්නා වූ මේ ධර්ම දේශනාව සඳහා මාතෘකාව හැටියට අපට ආරාධනා කරන්නට යෙදුනේ සමතෙන් විදර්ශනාවට යොමු වෙන්නේ කෙසේද කියලා පැහැදිලි කරමින් අද දේශනාව සිදු කරන හැටියට ඒ සඳහා අපි මාතෘකා කරන්නට යෙදුනේ මජ්ක්‍ධිම නිකායේ භද්දේකරත්ත සූත්‍රයේහි දැක්වෙන ගාථා ධර්මයක්. තථාගතයන් වහන්සේෙහිදී දේශනා කරන්නේ අතීතං නාන්වාගමේය නප්පටි කංකේ අනාගතං යද තීතං පහීනං තං අපත්තං ච අනාගතං අතීතං නාන්වාගමෙය්‍ය. ඒ විදර්ශනා කරන තැනැත්තා අතීත අරමුණු පිළිබඳව ඉක්ම ගිය පංචස්කන්ධය පිළිබඳව නැවත නැවත තණ්හා දිට්ටි වශයෙන් උපාදාන කරන්නේ නැහැ. එහි එල්බගෙන සිටින්නේ නැහැ. නප්පත්තංච අනාගතං. අනාගතය ප්‍රාර්ථනා කරන්නේත් නැහැ. අනාගත කියලා කියන්නේ නොපැමිණි කරුණු. එතකොට ඉක්ම ගිය අතීතය පිළිබඳව හැඟීම් බරව ඒවා උපාදාන කරගෙන ඒන් සිත ව්‍යාකූල කරගන්නෙත් නැහැ. ඒ වගේම නොපැමිණි අනාගතය පිළිබඳ එල්බගෙන ඒ මානසික සංකල්ප මත එල්බගෙන කටයුතු කරන්නෙත් නැහැ. යදතීතං පහීනං තං අපත්තං ච අනාගතං. ඒ ඉක්ම ගිය දේ දැන් ඉක්මිලා අවසానයි. අනාගතය කියලා කියන්නේ තවම නොපැමුණුණු දෙයක් කියන බව ඒ තැනැත්තා නුවණින් තේරුම් ගන්නවා. එහෙම තේරුම් අරගෙන පච්චුප්පන්නංච යෝ ධම්මං තත්ත තත්ත විපස්සති. වර්තමානයේ තුල ප්‍රත්‍යෝත්පන්න යම් ධර්මයක් වේද ප්‍රත්‍යෝත්පන්න කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා වූ ධර්ම. එතකොට අතීතයේ ඉක්ම ගිය ධර්මත් හේතු ප්‍රත්‍යයන්ගෙන් තමයි හටගත්තේ. අනාගතයේ තවම නොපැමිණි කරුණුත් හේතු ප්‍රත්‍යයන්ගෙන් තමයි හටගන්නේ. නමුත් ඉක්ම ගිය කාරණා දැන් හේතු ප්‍රත්‍යයෙන් හටගෙන නිරුද්ධ වෙලා අවසానයි. ඒවා අපට හේතු ප්‍රත්‍ය වශයෙන් ආවර්ජනා කරනවා විනා හේතු ප්‍රත්‍ය වශයෙන් මේ මොහොතේ දකින්නට පුළුවන් කමක් නැහැ. මොකද ඉක්ම ගිහිල්ලා නිසා. ඒ වගේම අපත්තංච අනාගතං අනාගතය පිළිබඳව අපි යමක් උපකල්පනය කරන්නට පුළුවන්, සිතන්නට පුළුවන්. නමුත් අනාගත කියන්නේ න ආගත. තවම නොපැමිණි. ඒතොර තවම නොපැමිණි කාරණා හේතු ප්‍රත්‍ය වශයෙන් තවම ගොඩ නැගිලා නැහැ. එහෙමනම් ඉක්ම ගිය හේතු ප්‍රත්‍ය අපිට මේ මොහොතේ දකින්නට පුළුවන්කමකුත් නැහැ. නොපැමිණි හේතු ප්‍රත්‍ය අපිට මේ මොහොතේ දකින්නට පුළුවන්කමකුත් නැහැ. මේ මොහොතේ සැබවින්ම යථා ස්වરૂපයෙන් දකිනවා නම් දකින්නට පුළුවන්නේ පච්චුප්පන්න. ප්‍රත්‍යෝත්පන්න වශයෙන් මේ මොහොතේ ජනිත වෙන ධර්ම පමණයි. එතකොට පච්චුප්පන්නංච යෝ ධම්මං තත්ත තත්ත විපස්සති. ඒ හේතු ප්‍රත්‍යයෙන් හට හටගන්නා වූ ධර්ම ඒ ඒ තැනම විදර්ශනා කරනවද? ඒ හටගන්න හටගන්න තැනම විදර්ශනා ප්‍රඥාවෙන් දකිනවද? අන්නේ නුවණැති තැනැත්තා අසංහීරං අසංකුප්පං තං විද්වා මනුබ්‍රෝහේ ඒ තැනැත්තා අසංහීර කියලා කියන්නේ උදාසීන නොවුණු නොහැකුළුණු මනසින් යුක්තව අසංකුප්පං කියලා කියන්නේ වික්ෂිප්ත නොවුණු විකෘති නොවුණු එහෙම නැත්නම් ව්‍යාකූල නොවුණු මනසින් එතකොට අපේ මනස වීරය වැඩි වෙනකොට වික්ෂිප්ත වෙන්නට පුළුවන් වීරය අඩු වෙනකොට උදාසීන වෙන්නට පුළුවන් එතකොට පැමිණෙන පැමිණෙන ධර්ම හේතු ප්‍රත්‍යයන්ගෙන් ඒ ඒ මොහොතේ හටගන්නා ධර්ම ඒ ඒ මොහොතේම විදර්ශනා කරන්නට අපි සති සම්පජඤ්ඤය උපදවා ගත්තොත් ඒ ඥානවන්ත තැනැත්තාට මනස උදාසීන වෙන්නෙත් නැතිව වික්ෂිප්ත වෙන්නෙත් නැතිව මේ විදර්ශනා මාර්ගය අනුගමනය කරන්නට පුළුවන් කියන බව තථාගතයන් වහන්සේ මේ භද්දේකරත්ත සූත්‍රයේදී පැහැදිලි කරනවා. එතකොට මේ ගාථා ධර්මය මාතෘකා කොටගෙන අද දේශනාව තුළින් අපි පැහැදිලි කර දෙන්නට බලාපොරොත්තු වෙන්නේ සමතෙන් විදර්ශනාවට යොමු වෙන්නේ කෙසේද කියන කාරණා. අපි මෙහිදී මූලික වශයෙන් තේරුම් ගන්නට ඕන සමතය කියලා කියන්නේ කුමක්ද? අපි නිතරම ධර්මදේශනාවලදී පැහැදිලි කරලා දෙනවා. සමතය සහ සමත භාවනාව කියලා අවස්ථා දෙකක් තියෙනවා. සමත කියලා කියන්නේ යම් කරුණක් නැවත නැවත මතුවෙලා එය වර්ධනය වෙන්නේ නැතිව එය යටපත් කරලා සමනය කරන්නට අනුගමනය කරන වැඩපිළිවෙල තමයි සමතයයි කියලා කියන්නේ. එතකොට එහෙම සමත ක්‍රම හැටියට සමාජයේ විවිධ ගැටලු සමනය කරගන්නට මිනිස්සු භාවිත කරන ක්‍රම තුනක් තියෙනවා. එකක් තමයි තමන්ට යම්කිසි ගැටලුවක් මතුවෙනවා නම් ඒ ගැටලුවට අදාළ අරමුණ එතනින් බැහැර කිරීම. දෙවැනි ක්‍රමය තමයි ඒ අරමුණෙන් Taman බැහැරවීම. තුන්වෙනි ක්‍රමය තමයි ඒ අරමුණ බැහැර කරන්නෙත් නැතිව Taman බැහැර වෙන්නෙත් නැතිව ඒ අරමුණ ගැන මෙනෙහි නොකොට වෙනත් යහපත් අරමුණක් පිළිබඳව මෙනෙහි කරන්නට සිත පුහුණු කිරීම. එතකොට ওই කටයුතු තුනෙන් මුල් දෙක අපි සමත භාවනා හැටියට හඳුන්වන්නේ නැහැ. අපිට සමාජයේ අපි හිතමු යම් අසුචි ගොඩක් තියෙනවා නම් ඒක ගඳ ගහනවා නම් අපිට ඒක දරා ගන්න අමාරු නම් ඒකෙන් හිත නරක් වෙනවා නම් අපි අසුචි ගොඩ එතනින් ඉවත් කරලා දානවා. එතකොට ඒකෙන් ඇතිවෙන පීඩාව මානසික වික්ෂිප්ත භාවය යටපත් වෙනවා. ඒ එක සමත ක්‍රමයක්. ඒ තමයි අරමුණ බැහැර කිරීමේ ක්‍රමය. එහෙම නැත්නම් අපිට අසුචි ගොඩ ඉවත් කරනවා වෙනුවට ඕනනම් එතනින් අපි ඉවත් වෙන්නට පුළුවන්. ඒක තමයි දෙවැනි ක්‍රමය. එහෙම වුණත් ඒ ඒ නිසා ඇති වෙන මානසික වික්ෂිප්ත බව යටපත් වෙලා සමනය මේ විදිහට ඕනම කාරණයක් සම්බන්ධව අපිට ඔය ක්‍රම දෙක පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි එහෙම පාවිච්චි කරන්නට ගියාම සමහර තැන්වලදී ගැටලු මතුවෙන්න පුළුවන්. දැන් පුද්ගලයෙක් වගේ ඉවත් කරන්නට කටයුතු කරනකොට ඒ පුද්ගලයාගෙන් නැවත ආපස්සට ප්‍රතික්‍රියාවක් මතුවෙන්නට පුළුවන්. ඒ වගේම අපි අනිවාර්යෙන් රැඳී සිටිය යුතු, වගකිව යුතු, ඒ වගේම යුතුයකම් ඉටු කළ යුතු අපේ භූමිකාවන්ගෙන් අපි ඉවත් වෙන්නට උත්සාහ කළොත් ඒවැදී යම් යම් ගැටලු මතුවෙන්නට පුළුවන්. ඒ නිසා මේ මුල් කරුණු දෙක ගැටලු සමනය කරගන්නට යම් ප්‍රමාණයකට උදව් වුණාට සමහර අවස්ථාවලදී ඒ වයින් වෙනත් ගැටලු නිර්මාණය වෙන්නටත් පුළුවන්. ඒ වගේම මේ මුල් පියවර දෙකෙන් අපට මානසික සංවර්ධනයක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා මේ අවස්ථා දෙක අපි සමත භාවනා කියලා හඳුන්වන්නේ නැහැ. සමත භාවනා කියලා හඳුන්වන්නේ අපි තුන්වෙනි ක්‍රමය. ඒ කියන්නේ අරමුණ බැහැර කරන්නෙත් නැතිව, Taman බැහැර වෙන්නෙත් නැතිව අපි ඒ අරමුණ පිළිබඳව මෙනෙහි නොකොට අපේ අවධානය යොමු කරනවා වෙනත් අරමුණක් වෙත. එතකොට අසුචි ගොඩත් එහෙමම තියෙනවා. අපිත් එහෙමම ඉන්නවා. අසුචි ගොඩ බැහැර කරන්නෙත් නැහැ. Taman එතනින් ඉවත් වෙන්නෙත් නැහැ. හැබැයි අපේ මනස පුහුණු කරනවා ඒ අසුචි ගොඩෙන් එන දුර්ගන්ධය, ඒ අප්‍රසන්න මානසික తত্ত্বය නැවත නැවත අරමුණු කරමින් එය වර්ධනය කරගන්නේ නැතිව යම්කිසි ප්‍රසන්න වූ අරමුණක් වෙත අවධානය යොමු කරලා එහි මනස පිහිටුවා ගන්නට. එතකොට දැන් ඒ ප්‍රසන්න අරමුණෙන් අපේ මනස බැහැර වෙලා නැවත අර අසුචි ගොඩ අරමුණු කරනකොට ඒ දුර්ගන්ධය දැනෙනකොට අපේ මනස වික්ෂිප්ත වෙන්න පුළුවන්. එහෙනම් අපිට සිද්ධ වෙනවා නැවත නැවත වෙනත් අරමුණකට යන්නේ නැතිව නැවත නැවත එකම අර ප්‍රසන්න අරමුණෙහි සිත රඳවා පවත්වා ගන්නට. ඒ සඳහා අපට ඒකාග්‍රතාවය දියුණු කරගන්නට වෙනවා. ඒ ප්‍රසාදනීය අරමුණෙහි. එතකොට අන්න ඒ ක්‍රමය තමයි අපි දියුණු කළාම සමත භාවනා හැටියට හඳුන්වන්නේ. දැන් ඔය අපි සරල උදාහරණයක් පැහැදිලි කළේ අපිට මේ සිද්ධ වෙන්නේ කුමක්ද සිදු කළ යුත්තේ කුමක්ද කියන කරුණ වටහා ගන්න. දැන් අපි ඒක මේ නිර්වාණගාමිනී මාර්ගයට යොමු කරලා බැලුවාම අපි සමත භාවනා හැටියට ප්‍රගුණ කරන්නේ අපේ මනසේ කෙලෙස් ධර්ම උපදින අවස්ථාවල ඒ ක්ලේශ ධර්මයන් යටපත් කරගන්නට අපි ඒ කෙලෙස් මතුවෙන අරමුණ බැහැර කරලා අපි වෙනත් අරමුණක් කෙරෙහි අවධානය යොමු කරනවා. අරමුණ බැහැර කරනවා කියලා කියන්නේ භෞතික වශයෙන් ඒක තියෙන තැනින් ඉවත් කරනවා කියන එක නෙමෙයි. ඒ වගේම අපි එතනින් ඉවත් වෙනවා කියන එකක් නෙමෙයි. ඒ පවතින දේවල් එහෙමම පවතිනවා. ඒවා භෞතික වශයෙන් අපි වෙනස් කරන්න යන්නේ නැහැ. හැබැයි මානසික වශයෙන් ඒ අරමුණ නැවත නැවත සිහි කරන්නේ නැතිව අපි යහපත් කුසලාරම්මණයකට අවධානය යොමු කරමු. මොකද භාවනා කරන කෙනෙක් තේරුම් ගත යුතු ප්‍රධාන කාරණය තමයි ඇත්තටම බාහිර අරමුණු නිසා අපේ මනස වික්ෂිප්ත වෙනවා කෙලස් වැඩෙනවා වගේ දැනුණට පෙනුණට ඒක නෙවෙයි යථාර්ථය ඒ බාහිර අරමුණ කියලා කියන්නේ ප්‍රත්‍යයක් පමණයි හේතුව නෙමෙයි හේතු සහ ප්‍රත්‍ය කියලා යමකට කරුණු දෙකක් තියෙනවා මේවා හේතු සහ ප්‍රත්‍ය කියන කාරණා එකම අර්ථයනුත් දක්වන තැන් තියෙන්නට පුළුවන්. නමුත් හේතු කියන්නේ මූල සාධකය, ප්‍රත්‍ය කියලා කියන්නේ ඒකට උපකාර වෙන සාධකය. දැන් අපට කෝපය මතුනේ අනිත් කෙනා දොස් කියපු නිසායි. අපට අර වික්ෂිප්ත බව ඇති වුණේ අර අසුචි ගොඩේ දුර්ගන්ධය දැනුණු නිසායි. එහෙම අපට හිතුණට ඒක නෙමෙයි ඇත්ත. අසුචි ගොඩේ දුර්ගන්ධය දැනීම කියන එක අපට බාහිරින් ආපු සාධකයක් පමණයි. අපි ඒකට ප්‍රතිචාර දක්වන විදිහත් එක්කලා තමයි අපේ සිත වික්ෂිප්ත වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ. අපි එන දුර්ගන්ධය ප්‍රතික්ෂේප කරමින් ඒකත් සමග මනසින් ගැටෙමින් එතකොට එතන ඒ අසුචි ගොඩක් තියෙන තැනක අපට රැඳී සිටින්නට වීම පිළිබඳව කනස්සල්ල මතු කරගනිමින් එහෙම නැත්නම් එතන පිරිසිදු නොකිරීම පිළිබඳව අනිත් අයට මනසින් චෝදනා කරමින් එහෙම අපේ මානසික වශයෙන් ඇති කරගන්නා ප්‍රතිචාරය මත තමයි අපි ව්‍යාකූල වෙන්නේ. එහෙම නැතුව අසුචි ගොඩ නිසා නෙමෙයි අසුචි ගොඩ කියන එක බාහිරින් අපේ මනස වික්ෂිප්ත කරන්නට යම්කිසි ප්‍රත්‍යක් වුණා පමණයි. ඒ වගේ යම්කිසි කෙනෙක් කරපු වැරද්දක් නිසා අපේ මනසේ කෝපය මතුවෙනවා කියලා හිතනකොට ඇත්තට මේ කරපු වැරද්ද නිසා නෙමෙයි අපි ඒක ගැන හිතන විදිහ. අපි ඒකත් එක්ක ගැටෙන විදිහ, අපි ඒකත් ඒක මනසින් ප්‍රතික්ෂේප කරන විදිහ. ඒක එසේ නොවිය යුතුයි කියලා සංකල්ප ගොඩනගන ආකාරය. ඒව මත තමයි අපේ මනස ව්‍යාකූල වෙන්නේ. අනිත් කෙනාගේ වැරද්ද කියන එක බාහිර ප්‍රත්‍යක් පමණයි. එහෙමනම් භාවනා කරන කෙනා මූලික වශයෙන් තේරුම් ගන්නට ඕන මේ අරමුණ නිසා නෙමෙයි මේ ගැටලුව මතුවෙන්නේ අරමුණ පිළිබඳව සිතන ආකාරය නිසායි. එතකොට සමත භාවනාවේදී අපි කරන්න උත්සාහ කරන්නේ ඒ අරමුණ ගැන හිතන්නේ නැතිව වෙනත් අරමුණක් මනසින් ගන්නට උත්සාහ කරනවා. මනසින් අරගෙන ඒ වෙනස් වූ අරමුණ පිළිබඳව අපි අවධානය යොමු කරනවා. එහෙම නැත්නම් අර තියෙන අරමුණ පිළිබඳවම වෙනස් විදිහකට හිතන්නට ඒ අරමුණෙහිම වෙනස් ගුණයක් පිළිබඳව අවධානය යොමු කරන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ දැන් අපි හිතමු යම්කිසි කෙනෙක් අපිට වැරද්දක් කළා කියලා අපිට ඒ තැනත්තා ගැන කෝපයක් මතුවෙනවා නම් අපිට පුළුවන්කම තියනවා එතනදී ඒ තැනත්තා ගැන හිතන්නේ නැතිව වෙනම අපි කලින් පුරුදු පුහුණු කරගත්තු මෛත්‍රී අරමුණක් මතු කරගෙන ඒ මෛත්‍රී අරමුණ පාදක කොටගෙන මෙත් සිත මතු කරගන්නටත් පුළුවන්කම තියෙනවා. ඒ තමයි වෙනස් අරමුණකට අවධානය යොමු කිරීම කියන්නේ. එහෙම නැත්නම් අපිට පුළුවන්කම තියෙනවා ඒ පුද්ගලයාගේම අර දුර්ගුණය ගැන හිතනකොටනේ කෝපය මතුවෙන්නේ. එහෙම හිතන්නේ නැතුව මොහු ළඟ මේ දුර්වලකම තිබුණා වුණාට මේ තනත්තා ළඟ මෙච්චර යහපත් ගතිගුණ තියෙනවා. ඒ තනත්තාගේ මේ මේ සත්පුරුෂකම් තියෙනවා. මොහු අනුන්ට උදව් කරනවා. මටත් මේ විදිහට උපකාර කරලා තියෙනවා. මේ මේ තනත්තා කායික වශයෙන් මෙහෙම දඩබ්බර විදිහට හැසිරුණාට ඔහුගේ මනස එහෙම දඩබ්බර තත්වයේ කෙනෙක් නෙමෙයි. එහෙම අසත්පුරුෂයෙක් දුෂ්ටයෙක් නෙමෙයි. අන්න ඒ විදිහට අපිට ඕනනම් ඒ අරමුණෙහිම වෙනස් ස්වરૂපයක් අපට හිතන්නට පුළුවන්. ඒකෙනුත් අපි කරන්නේ අරමුණ වෙනස් කිරීමම තමයි. එහෙම නැත්නම් අපිට ඒ අරමුණ වෙනුවට වෙනස්ම අරමුණක් අවධානයට ගන්නටත් පුළුවන්. ඔය ක්‍රම දෙකෙන් කවර ආකාරයකින් හෝ අපි කරන්නේ අරමුණත් එහි පවතිනවා අපිත් එහි ඉන්නවා නමුත් මනසින් අපි අරමුණ මෙනෙහි කරන්නේ නැතිව වෙනත් මනස සංසුන් වෙන යහපත් අරමුණකට අවධානය යොමු කරනවා. දැන් ඒ ක්‍රමය තමයි රාගය මතුවෙනවා නම් ඒ රාගය මතුවෙන අරමුණ වෙනුවට අපි අසුභය මතු කරන අරමුණක් ගන්නවා. අපිට රාගය මතු වෙන්නේ යම් පංචස්කන්ධයක් ගැන නම් යම් ස්ත්‍රියක් යම් පුරුෂයෙක් ගැන නම් අපි ඒ ස්ත්‍රිය ගැන ඒ පුරුෂයා ගැන මෙනෙහි කරන්නේ නැතුව අපි බුදුරජාණන් වහන්සේගේ ගුණ මෙනෙහි කරනවා. එතකොට අර රාගසිත යටපත් වෙලා මනස ශාන්ත වෙනවා. එහෙම නැත්නම් අපිට පුළුවන් ඒ ස්ත්‍රිය ඒ පුරුෂයා සම්බන්ධවම අපට ඕන නම් ඒ ශරීරයේ තියෙන දෙතිස් කුණපයන් මතු කරගෙන ඒව ගැන අවධානය යොමු කරන්නට පුළුවන්. ඒකයේ තියෙන අසුභත්වය ඒක මල කඳක් එක්කලා සංසන්දනය කරමින් අපට ඕනනම් දකින්නට පුළුවන්. ඇටසැකිල්ලක් එක්කලා සංසන්දනය කරමින් අපට දකින්නට පුළුවන්. ලේමස් ගොඩක් සමග සංසන්දනය කරමින් අපට දකින්නට පුළුවන්. ඒ විදිහට අසුභ සංඥාව ඕනනම් මතු කරගන්න පුළුවන්. පටික්කුල සංඥාව, අසුභ සංඥාව මතු කරගන්න පුළුවන්. මේ විදිහට අපි සමත භාවනාවේදී කරන්නේ ඒ යම් අරමුණක් හේතු කොටගෙන අපේ මනසේ දුර්වලකමක් මතුවෙනවද ක්ලේශයක් මතුවෙනවද ඒ ක්ලේශය යටපත් කිරීමේ උපාය මාර්ගයක් හැටියට වෙනස් අරමුණක් කෙරෙහි අවධානය යොමු කරනවා හැබැයි ඒ අරමුණෙහි අපට සිත නැවත නැවත පවත්වා ගන්නට දක්ෂ වුණොත් විතරයි අර කෙලස් මතුවෙන අරමුණට අවධානය යොමු නොවි තියාගන්නට පුළුවන් වෙයි. එහෙම නැතුව අපි හිතමු යම් රාගසිතක් ඇති වුනහම අපි ඒ රාගසිත යටපත් කරන්නට අසුභය වඩන්නට ඒ තනත්තා හෝ තනත්තියගේ ශරීරයේම දෙතිස් කුණපයන් පිළිබඳව සිතන්නට ගියා වුණත් එතන අපේ මනස ඒකාග්‍ර කරගන්නට බැරි නම් ඒ දෙතිස් කුණපයන් පිළිබඳව සිතන අතරතුරේ යලිත් ඒකය පිළිබඳවම රාගය මතුවලා එන්නට පුළුවන්. එතකොට රාගය මතුණු අවස්ථාවක අපි බුදුගුණ සිහි කරන්න උත්සාහ කරනකොට ඒ බුදුගුණ මානසිකාරයේ යටපත් වෙලා යලිත්තර අරමුණ පිළිබඳව රාගය මතුවෙන්නටත් පුළුවන්. ඒ වගේම ද්වේෂය මතුණු අවස්ථාවක අපි එතනත්තාගේ යහගුණයක් ගැන හිතන්න යනකොට යහගුණේ යටපත් වෙලා ආයෙත්තර දුර්ගුණයම මතුවෙලා ඒකත් එක්ක ගැටෙන්නට පුළුවන්. එහෙම නැත්නම් අපි ද්වේෂය මතුණු අවස්ථාවක වෙනත් මෛත්‍රී මනෝභාවයක් මතු කරගන්න උත්සාහ කළාට ඒක යටපත් වෙලා නැවතත් අපේ කෝපයම මතු වෙන්නට පුළුවන්. එයිද අර යහපත් අරමුණෙහි සිත ඒකාග්‍ර කරගන්නට පුහුණු වෙලා නැහැ. එහෙමනම් සමත භාවනාවේ ප්‍රධාන ගුණයක් තමයි අපට අවශ්‍ය අරමුණෙහි සිත ඒකාග්‍ර කරගන්නට පුහුණු වීම. ඒ නිසා සමත භාවනාවේ සමාධිය ඒකාග්‍රතාවයේ දියුණු කිරීම ප්‍රධාන කාර්යභාරයක් වෙනවා. ඒ නිසා සමත භාවනා කියනකොටම ඒකාග්‍රතාවයේ මුල් කොටගත් භාවනා ක්‍රමයක් හැටියට තමයි එය අපි හඳුනාගන්නේ. එතකොට ඒකාග්‍රතාවය කියලා කියන්නේ කොමක්ද? ඒකාග්‍රතාව කියලා කියන්නේ යම් අරමුණක එක් ආකාරයකින් ඒ අරමුණ දිහා බලන්නට පුළුවන් හැකියාව. අපේ සිත්වල සෑම සිතකම මේ ඒකාග්‍රතා කියන චෛතසිකය තියෙනවා. ඒකාග්‍රතා චෛතසිකය සබ්බචිත්ත සාධාරණ චෛතසිකයක්. ඒ කියන්නේ කුසල් සිතෙහිත් තියෙනවා, අකුසල් සිතෙහිත් තියෙනවා, ක්‍රියා සිතෙහිත් තියෙනවා, විපාක සිතෙහිත් තියෙනවා. ඒ සෑම සිතකම අනිවාර්යෙන් තියෙන චෛතසික ධර්මයක්. චෛතසිකයක් කියලා කියන්නේ ගුණයක් තමයි ඒකාග්‍රතා කියලා කියන්නේ. ඇයිද මේ චෛතසිකේ හැම සිතකම තිබිය යුත්තේ? දැන් කුසල් සිතක් වුණත් අකුසල් සිතක් වුණත් ඒ කවර සිතක් වුණත් අරමුණක් ගන්නකොට ඒ අරමුණ විවිධ ක්‍රමවලින් අපට ගන්න පුළුවන්කම තියෙනවා. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් අපිට මතකයිනේ අපි පුංචි කාලේ පාසල් යනකොට චිත්‍ර අඳින්න පුරුදු වෙනකොට සමහර විට ගුරුතුමා හෝ ගුරුතුමිය ඒ ගුරු මේසේ උඩින් ගෙනල්ලා තියනවා මොකක් හරි ද්‍රව්‍යයක් හෝ උපකරණයක් හෝ අපි හිතමු එතන තියෙනවා මල් බඳුනක්. එහෙම නැත්නම් තැඹිලි ගෙඩියක්, කෝප්පයක් මේ මොනවා හරි තියලා තියෙනවා. දැන් අපිට අපි ඉන්න තැන ඉඳලා අපට පේන විදිහට ඒක අඳින්න කියලා කියනවා. දැන් පන්තියේ ළමයි ඉන්නේ එකම කෝණයකින් නෙමෙයිනේ. එතකොට අර ඒ ඒ ළමයින්ට තමන් ඉන්න තැන ඉඳලා පෙනෙන විදිහට තමයි ඒ ඒ පින්තූරයේ චිත්‍රය අඳින්නේ. එතකොට එහෙමනම් අපිට එකම වස්තුවක් දකින්න පුළුවන් විවිධ පැති තියෙනවානේ. අපිට දල වශයෙන් ගත්තොත් පැති දෙකකින් බලන්නට පුළුවන්. එහෙම නැත්නම් පැති හතරකින් බලන්න පුළුවන්. එහෙම නැත්නම් පැති හයකින් බලන්න පුළුවන්. එහෙම නැත්නම් පැති අටකින් බලන්න පුළුවන්. උඩින් යටින් කියලා පැති දෙකකුත් එකතු කරගත්තාම පැති 10කින් බලන්න පුළුවන්. තවත් සූක්ෂම කෝණයන් බෙදන්නට පුළුවන් නම් අපට දහස් ගණනක් කෝණයන්ගෙන් මේ රූපය දිහා බලන්න පුළුවන්. ඒ දහස් ගණනක් කෝණයන්ගෙන් මේ රූපය දිහා බලනකොට දහස් ගණන් ආකාරවලින් මේ රූපය දකින්නට පුළුවන් අරමුණු කරන්න පුළුවන්. එහෙමනම් කුසල් සිතින් වුණත් අකුසල් සිතින් වුණත් අපිට යම්කිසි අරමුණක් ගන්නට පුළුවන් ක්‍රම දහස් ගණනක් තියෙනවා. ඒ හැම ක්‍රමයකින්ම අපි අරමුණ ගන්න ගියොත් එහෙම අපට අරමුණ පැහැදිලි නැතු වෙනවා. ඒ කියන්නේ අරමුණ ගන්න බෑ. ඒ කියන්නේ දැන් අපිට සමහර වෙලාවට මේ අත්දැකීම ලැබෙනවනේ. ඒ කියන්නේ යමක් තෝරගන්න ගියාම ඔන්න දැන් මේ අඳුමද ගන්නෙ, මේ අඳුමද ගන්නෙ, මේ පාටද වඩා හොඳ. එහෙම නැත්නම් මේ පාටද. දැන් මෙහෙම අරකද මේකද කියලා හිතන්න ගත්තන් පස්සේ අපිට එකක්වත් ගන්න බැරි වෙනවා. දැන් සමහර වෙලාවට මේවා පිළිබඳ පරේෂණ කරලා තියෙනවා වෙළඳ ව්‍යාපාරිකයෝ වගේ අය. ඒ අය සමහර වෙලාවට වෙළඳපළේ මහජනයා ඇවිදින් බඩු මුට්ටු තෝරන තැන එකම වර්ගයේ වෙනස් වෙනස් නිපැයුම් දෙක තුනක් තියලා තියෙනවා. දෙක තුනක් තියලා තිබ්බන් පස්සේ එහෙම නැත්නම් එකක් තියලා තියෙනවා ඒක මිනිස්සු අරගෙන දෙකක් තුනක් තියෙනවා එතකොට තෝරලා එකක් දෙකක් අරගෙන යනවා අපි හිතමු එකම වර්ගයේ නිපැයුම් 25ක් 30ක් පොඩි පොඩි වෙනස්කම් තියෙන 25ක් 30ක් එතන තියලා තියෙනවා. තිබ්බෙන් පස්සේ මිනිස්සු ඒක මිලදී ගන්න එක ගොඩක් අඩු වෙනවා. ඇයිද අඩු වෙන්නේ? ඒක ගන්නවද මේක ගන්නවද ඒකට වඩා පොඩි වෙනසක් මේකේ තියෙනවා මේකට වඩා පොඩි වෙනසක් මේකේ තියෙනවා ඔක්කොම තෝරලා තෝරලා අන්තිමට තීරණයක් කරගන්න බැරුව නික්ම යනවා. දැන් සමහර වෙලාවට අපි දකිනවානේ ප්‍රසිද්ධම කාරණයක්නේ ඒක චෝදනාවක් හැටියට නෙමෙයි සමහර වෙලාවට කාන්තාවෝ ඇඳුම් ගන්න ගියයින් පස්සේ තෝරලා තෝරලා සමහර වෙලාවට එකක්වත් ගන්න නැතුව ආපහු එනවා කියන එහෙම කතාවක් සමහර වෙලාවට සමාජයෙන් ඇහෙනවනේ. එතකොට ඇයිද එහෙම වෙන්නේ? දැන් එකම විදිහේ දේවල් පුංචි පුංචි වෙනස්කම් ඇතිව තියෙනකොට අපිට ඒක තෝරගන්නද මේක තෝරගන්නද කියලා තීරණයකට එන්න බැරි වෙනවා. ඒකාග්‍රතාවය අවශ්‍ය වෙන්නේ අපට අර කොච්චර දේවල් තිබුණා වුණත් මෙන්න මේකයි මම ගන්නෙ කියලා යම් නිගමනයකට එන්නට අපේ හිත සකස් කරගන්නට පුළුවන් වෙනවා. ඉතින් ඒ එහෙම ගන්නට මොකක් සඳහාද මේක මිලදී ගන්නෙ? මොකද්ද මේකේ අරමුණ? මොකද්ද පරමාර්ථය? මොනවද මේකේ තියෙන්න ඕන ගුණාංග? ඒ ටික ගැන Tamanට පැහැදිලි වැටහීමක් තියෙන්න ඕන. එහෙම වැටහීමක් නැතුව අරමුණක් නැතිව ඉලක්කයක් නැතුව තීරණයක් නැතුව අපි දේවල් බඩමුට්ටු මිලදී ගන්න ගියන් පස්සේ ඒකත් බලනවා මේකත් බලනවා අරකත් බලනවා කෙලවරක් නැතුව අන්තිමට ඔක්කොම අතගාලා බලලා ආපහු එනවා ගත්ත එකකුත් නැහැ කාලෙත් නාස්ති වෙලා ඇයිද තීරණයක් නැහැ ඒකාග්‍රතාවයක් නැහැ ඒකට කියනවා චපල ගතිය කියලා චපල කියලා කියන්නේ එක් අරමුණක පිහිටන්නට බෑ එතකොට මේක ස්ත්‍රී පුරුෂ කියලා වෙනසක් නැහැ සමාජයේ එහෙම කතාවක් තිබුණාට ඒකෙන් අදහස් කරන්නේ ස්ත්‍රීන් ගේ මනසේ විතරයි ඒ ගතිය තියෙන්නේ කියලා නෙමෙයි ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි කියලා වෙනසක් නැතිව සියලු දෙනාගේම සිත ඒකාග්‍රතාවයෙන් තොරනම් ඒ සිත චපලයි ඒකාග්‍රතාවයක් නැති හැම සිතක්ම ගිහි වුණත් පැවිදි වුණත් ස්ත්‍රී වුණත් පුරුෂ වුණත් ඒ හැම සිතක්ම චපලයි චපලයි කියලා කියන්නේ එක අරමුණක එක විදිහකට පිහිටා සිටින්නට සමත් නැහැ එතකොට මේ ඒකාග්‍රතා ගුණය දියුණු කරන්න දියුණු කරන්න තමයි අපිට පුළුවන් වෙන්නේ සමස්තයක් හැටියට අපි හැමෝගෙම සිත්වල ඒකාග්‍රතා චෛතසිකය තියෙනවා හැබැයි බොහොම දුර්වල මට්ටමේ. ඒ දුර්වල මට්ටමින් තියෙන ඒකාග්‍රතා චෛතසිකයෙන් උනත් ඒක හැම දැන් අපි කතා කරන්න ගියේ හැම සිතකම මේ ගුණය තියෙනවා. ඇයිද තියෙන්නේ? අරමුණක් ගන්නට නම් අර රෙදි තෝරන්න ගිහිල්ලා හැම පැත්තෙම බලලා බලලා අතපත ගාලා ආපහු එන්න වගේ එහෙම වෙන්නේ ඇයි? එක තීරණයකට එන්න බැරි නිසා. එතකොට දැන් අපිට ඇහෙන්, කනෙන්, නාසයෙන් අරමුණු ගන්නකොට අපිට ඒ අරමුණ එක විදිහකට ගන්න බැරි වුණොත් එහෙම ඒ පිළිබඳව චක්කු විඤ්ඤාණ සෝත විඤ්ඤාණ පහළ වෙන්නට විදිහක් නැහැ මොකද මොන විදිහටද ගන්නෙ කියලා තීරණයක් නැත්තම් ඒ නිසා හැම සිතකටම අරමුණක් ගන්නට නම් අනිවාර්යෙන් තිබිය යුතු ගුණයක් තමයි ඒ අරමුණ එක් ස්වરૂපයකින් එක් විදිහකින් වහාම ගන්නට පුළුවන් වෙනවා. අන්නේ ගුණය තමයි ඒකාග්‍රතාව. එතකොට මේ ගුණය අපිට දියුණු කරන්න පුළුවන්. ඒ ගුණය දියුණු කළාම අපිට පුළුවන්කම තියෙන දැන් සිතේ ස්වභාවයනේ එකම හිතක් අඛණ්ඩව පවතිනව නෙමෙයිනේ. සිත ඇති වුණු සැනින්ම නිරුද්ධ වෙනවා. ඊළඟට තවත් සිතක් ඊළඟට තවත් සිතක් එහෙම සිත් පරම්පරාවක් නේ හටගන්නේ දැන් එක් සිතක තියෙන ඒකාග්‍රතා ගුණයෙන් එක අරමුණක් එක විදිහකට ගන්නවා ඊළඟට මතුවෙන සිතෙන් ඒ අරමුණම තවත් විදිහකට ගන්න පුළුවන් දැන් අපි අර මුලින් කිව්වනේ එකම රූපය වුණත් දහසක් ආකාරයෙන් වුණත් කෝණ දහසකින් වුණත් ඒ රූපය දිහා බලන්න පුළුවන් දැන් අපි හිතමු අපි ගෙයක් දිහා බලාගෙන ඉන්නවා ගේ දිහා බලාගෙන ඉන්නකොට යම්කිසි කෙනෙකුට මුල් සිතෙන් ගන්න පුළුවන් ඒ ගෙයි වර්ණය. ඊළඟ සිතෙන් ගන්නට පුළුවන් ඒ ගෙයි හැඩය. ඊළඟ සිතෙන් ගන්නට පුළුවන් ඒ ගෙයි දිගපළල. ඊළඟ සිතෙන් ගන්නට පුළුවන් ඒ ගෙට හෙවිල්ලලා තියෙන වහලේ කොයි විදිහටද. මෙහෙම එක් එක් සිත් දැන් අරමුණු කරන්න එකම ගේ. එකම ගයක් තමයි දැන් අරමුණු කරන්නේ. අරමුණු කළාට දැන් ඒ එකම gedara නැමැති පින්තූරය එහෙම නැත්නම් ඒ වස්තුවේහි එක් එක් සිත් වලින් එක් එක් දේවල් අරමුණු කරන්න පුළුවන්. එතකොට එතන දියුණුණු ඒකාග්‍රතාවයක් නැහැ. ඒ සිතට අදාළ ඒකාග්‍රතාවයක් තියෙනවා. හැබැයි ඒ සිත නිරුද්ධ වුනහම ඊළඟ සිතින් වෙනත් ස්වරූපයකින් ගන්න. ඊළඟ සිතින් වෙනත් ස්වරූපයකින් ගන්න. එතකොට එකකට එකක් පෑහෙන්නේ නැහැ. නැවතත් අර චපල ගතිය, අර වික්ෂිප්ත ගතිය තමයි මනසේ මතුවේ. එතකොට දියුණු කරන ලද ඒකාග්‍රතාවය කියලා කියන්නේ අර හැම සිතකම ඒකාග්‍රතාවය තිබුණා වුණාට ඒක දුර්වල මට්ටමින් පවතින්නේ ඒක පුහුණු කළාම අපට පුළුවන්කම තියනවා පළවෙනි සිතෙන් ගත්තු විදිහටම දෙවෙනි සිතෙනුත් ගන්න තුන්වෙනි සිතෙනුත් ගන්න හතරවෙනි සිතෙනුත් ගන්න දැන් මේ දෙවෙනි තුන්වෙනි හතරවෙනි කියලා කිව්වට එක සිතකින් මේ මේවා කෙරෙන්නේ චිත්ත පරම්පරා හැටියට චිත්ත වීති හැටියට ඒවා සිත් දහස් ගණනකින් කෙරෙන්නේ මේ තේරුම් ගන්න පහසු වෙන්නටයි මෙහෙම කියන්නේ එතකොට දැන් පළමු සිතෙන් අපි ගත්තේ ගෙයි වර්ණය නම් ඒ සිත නිරුද්ධ වෙලා දෙවන සිතෙන් ඒ gedara අරමුණු කරනකොටත් ඒ වර්ණයම පමණයි ගන්න අර හැඩය හෝ උස මහත හෝ වෙනත් කරුණු නෙමෙයි ඊළඟට තුන්වෙනි සිතෙනුත් ඒ ගෙයි අර වර්ණයමයි අරමුණු කරන්නේ. ඊළඟ සිතෙනුත් අර ගෙයි වර්ණයමයි අරමුණු කරන්නේ. එහෙම අර උපදින උපදින සෑම සිතකින්ම ඒ අරමුණෙහි එකම ස්වરૂපයක් අපට ගන්න පුළුවන් අන්න දියුණු කරන ලද ඒකාග්‍රතාවය. අන්න එහෙම දියුණු කරන ලද ඒකාග්‍රතාවය තමයි අපි හඳුන්වන්නේ සමාධි කියලා. එතකොට මේ කියන සමාධිය අපට කුසල් සිතෙහිත් ගොඩනගන්නට පුළුවන් අකුසල් සිතෙහිත් ගොඩනගන්න පුළුවන් අකුසල් සිතෙහි ඒ ගොඩනගන සමාධිය අකුසල සමාධිය කුසල් සිතෙහි ගොඩනගන සමාධිය කුසල සමාධිය එනිසා අපි සමත භාවනාවේදී කරන්නේ කුසල චිත්ත ඒකාග්‍රතාවය දියුණු කිරීමයි ඒ කියන්නේ කුසල් සිතෙහි ඒකාග්‍රතා චෛතසිකය වැඩි දියුණු කරනවා වැඩි දියුණු කරාම කුසල් අරමුණක කුසල ස්වરૂපයෙන් අපිට නැවත නැවත ඒ අරමුණේ එක් ස්වરૂපයක් ගනිමින් බොහෝ වේලාවක් සිත පවත්වා ගන්නට පුළුවන්. එහෙම පවත්වා ගන්නකොට තමයි අපිට ඒ අරමුණ පිළිබඳ හොඳ වැටහීමක් ඇති කරගන්නට පුළුවන් වෙන්නේ. එතකොට එහෙම එකම ස්වરૂපයකින් ගනිමින් අපිට සිත පවත්වාගෙන යාම පුහුණු කරගත්තාම ඒක සමාධියයි කියලා හඳුන්වනවා ඒ සමාධිය ඕනනම් අපිට ධානා මට්ටමින් පුරුදු කරන්නත් පුළුවන්. ධානා මට්ටමින් පුරුදු කරනවා කියලා කියන්නේ සමාධියේ එක්තරා මට්ටමක බොහෝ වේලාවක් රැඳී සිටින්නට සිත අභ්‍යාසගත කරනවා. ඒක පස්සාකාරයකින් වශී කරගත යුතු වෙනවා. අදිඨාන, උත්ථාන, ආවජ්ජන, සමාපජ්ජන, පච්චවෙක්කන කියන මේ ක්‍රම පහට අර චිත්ත සමාධිය වශීකృత කරගත්තාම තමයි ඒ තනත්තාට කැමති තරම් වෙලා අර චිත්ත ඒකාග්‍රතාවෙහි රැඳී සිටින්නට පුළුවන්කම තියෙනවා. දැන් අපට අවශ්‍ය වෙන්නේ මේ සමතෙන් විදර්ශනාවට යොමු වෙන්නේ කොහොමද කියන කාරණය. අද ධර්මදේශනාවේ මාතෘකාව. දැන් එතකොට විදර්ශනාවට යන්න නම් සමතේ කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරගත යුතු නිසා තමයි මේ කාරණා ටික මතු කළේ. එතකොට දැන් සමතයයි කියලා අපි පුහුණු කරන්නේ මොකක්ද? එතකොට කුසල් සිතෙහි දියුණු කරන ලද ඒකාග්‍රතාවය. එහෙම නැත්නම් දියුණු කරන ලද කුසල සමාධිය තමයි අපි සමතය හැටියට වඩන්නේ. ඒක ධානා මට්ටමට ප්‍රගුණ කළත් නොකළත් ධානා මට්ටමට ප්‍රගුණ කළ යුතුමයි කියලා නියමයක් නැහැ. යම් කෙනෙකුට ධානා මට්ටමට ප්‍රගුණ කරගන්න පුළුවන් නම් ඒක වඩා පහසුවක් වෙනවා අපට විදර්ශනා කරන්න. ඒ වගේම ධානා මට්ටමට පුහුණු කරගත්තාම විදර්ශනාවට නොගෙහින්ම ඒතනත්තා ඒ සුවයෙහි ඇලී බැඳී ඒකත් එක්ක නතර වෙන්නත් බැරි කමක් නැහැ. මොකද මේ ප්‍රතජන සිතෙහි පවතින තෘෂ්ණා මූලික ගතිය නිසා අපි හැමතිස්සෙම කැමති සුවසේ ඉන්න. කායික මානසික සුවය සොම්නස විඳින්න අපි කැමති. එතකොට යම් තැනක අපේ සිත කැළඹෙන්නේ නැතිනම් වික්ෂිප්ත වෙන්නේ නැතිනම් ව්‍යාකූල වෙන්නේ නැතිනම් බොහොම සහනයෙන් සුවයෙන් පවත්වන්න පුළුවන් නම් ඒ වගේ තත්වයක් දැනුණහම අපි ඒකෙම රැඳී සිටින්න උත්සාහ කරනවා. දැන් ওই මත්පැන් මත්කුඩු ආදිය සඳහා මිනිස්සු වේගවත්ව ඇබ්බැහි වෙන්නේ නිසානේ. ඒගොල්ලෝ අර බාහිර ලෝකයේ තියෙන පියවි ස්වභාවයේ ප්‍රകൃතියෙන් අපි මුණ දී යුතු ගැටලු ප්‍රශ්න ආදියෙන් මනස වික්ෂිප්ත කරගන්නව වෙනුවට අර තමන් මද්ද්‍රව්‍යයක් භාවිතා කරලා ඒ මුලා වුණු මනෝභාවයක් තුල එල්බගෙන සිටිනවා. තමන් ගොඩනගාගත්තු සංකල්ප තුල එල්බගෙන සිටිනවා. ඒකට අර මද්ද්‍රව්‍යයෙන් යම්කිසි පෙළඹවීමක් සහායක් ඇති කරනවා. ඒ භ්‍රාන්තියක් ඇති කරනවා. එතකොට ඒ භ්‍රාන්තිය තුල ඉන්නකොට Tamanට මේ පියවි ලෝකේ ප්‍රශ්න මොකුත් නැහැ. එතකොට මිනිස්සු ඒ తত্ত্বය ඒ తত্ত্বයෙන් ඉන්න ඇබ්බැහි වෙන්නට පුළුවන්. අන්න ඒ වගේ සමත භාවනාව සමත භාවනාව කියන්නේ මද්ද්‍රව්‍ය පාවිච්චි කළා වගේ තත්වයක් කියන එක නෙමෙයි මේකෙන් අදහස් කරන්නේ. මිනිස්සු කැමති සැපයට, සුවය, සුඛ වේදනාව, සෝමනස්ස වේදනාවට මිනිස්සු කැමති. ඒ නිසානේ දැන් ওই බටහිර ලෝකෙ එහෙම සංකල්පයක් ඇති කරගෙන තියෙන්නේ අපි ජීවත් විය යුත්තේ සතුටින් සුවෙන් ජීවිතේ පවත්වන්නටයි ජීවිතේ විඳින්නටයි ආස්වාදනය කරන්නටයි එහෙම තමයි ඒ අය හිතන්නේ හැබැයි බෞද්ධ අපි දකිනවා ජීවිතේ සතුටින් සුවෙන් පවත්වා ගන්නටත් ඕන හැබැයි ජීවිතේ පරමාර්ථය ජීවිතේ විඳීම පමණක් නෙමේ අවබෝධ කර ගැනීම මනුෂ්‍ය කියලා කියන්නේ ඒකයි මනසින් උසස් තත්වයටපත් වෙන්න මනස අවදි කරන්න ಗುಣ නුවණින් වැඩි දියුණු කරන්න එතකොට බෞද්ධ හැටියට අපි දන්නවා අපි මේ මනුෂ්‍ය ලෝකෙට ඇවිත් තියෙන්නේ නිකන් ඉන්ද්‍රිය පිනවමින් සතුට සුවය ආස්වාදනය කරමින් ජීවිතේ විඳලා හොසි කරන්න විතරක් නෙමෙයි. අපි මෙතනට ඇවිත් තියෙන්නේ ඊට වඩා ගැඹුරු යථාර්ථයක් අවබෝධ කරගන්න. නමුත් අර සමත භාවනාව කරගෙන යනකොට දීර්ඝ කාලයක් වෙහෙස මහන්සි වෙලා උපදවාගත් මේ චිත්ත සමාධිය නිසා Tamanට ලැබෙන කායික මානසික සුවය තුල මිනිස්සු එල්බ ගන්නට පුළුවන්කම තියෙනවා. දැඩිව ඒක උපාදාන කරගන්නට පුළුවන්කම තියෙනවා. එහෙම වුණොත් ඒතනත්තා විදර්ශනාවට යොමු වෙන්නට කැමති නොවි එහිම රැඳී සිටින්නට පුළුවන්. ඒ නිසා සමතය විදර්ශනාවට උපකාර වෙනවා. ධානයක් උපදවා ගන්න පුළුවන් නම් එය වඩාත් උපකාර වෙනවා. නමුත් අපි තේරුම් ගන්නට ඕන තව පැත්තක් තියෙනවා. ඒ සමාධිය ධානය ලැබෙනකොට මිනිස්සු එතනින් විදර්ශනාවට යනව වෙනුවට එහිම රැඳී සිටින්නට වඩා ප්‍රිය ගතියකුත් ඇති වෙනවා. ඒක තමයි මේ තෘෂ්ණා මූලික මනසෙහි ස්වභාවය. ඒතර ඒවා විදර්ශනා භාවනාව සම්බන්ධව කතා කරනකොට ඒවා උපක්ලේශ හැටියට හඳුන්වනවා. ඒ චිත්ත ඒකාග්‍රතාවයම, ඒ ලැබෙන සුවයම විදර්ශනා භාවනා ක්‍රමය වළක්වන උපක්ලේශයක් හැටියට ක්‍රියාත්මක වෙනවා. ඒතකොට ඒවා ගැනත් අපි තේරුම් ගන්නට ඕනේ. දැන් සමතෙන් අපි විදර්ශනාවට යොමු වෙන්නේ කොහොමද? විදර්ශනා කියලා කියන්නේ එහෙමනම් කොමක්ද? විදර්ශනා කියලා කියන්නේ යම් අරමුණක් සහ ඒ අරමුණ පිළිබඳව අරමුණු කරන්නා වූ අපේ සිත. බාහිරින් අරමුණක් තියෙනවා. ඒ අරමුණ ඇහැටනම් ගෝචරය ගෝචර වෙන්නේ ඒ ඇස මුල් කොටගෙන අපේ සිත ක්‍රියාත්මක වෙන්න ගන්නවා අර අරමුණ සම්බන්ධ. බාහිර අරමුණ කනට නම් ගෝචර වෙන්නේ ඒ කනට ගෝචර වෙන අරමුණ පදනම් කොටගෙන අපේ සිත ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. විදර්ශනා කියලා කියන්නේ අර බාහිර අරමුණ පිළිබඳවත් ඒ අරමුණ අරමුණු කරමින් පහළ වෙන සිත් પરම්පරාව පිළිබඳවත් විවිධ පැතිවලින් දකින්නට පුහුණු වීම. දැන් අපි අර සමතේදී කියවනේ අපිට යම් අරමුණක් දකින්නට පුළුවන් විවිධ පැති තියෙනවා ඒ විවිධ පැතිවලින් දකින්නේ නැතිව එකම පැත්තකින් දකින්නට පුරුදු වෙනවා. එතකොට තමයි ඒකාග්‍රතාවයේ දියුණුව වෙන්නේ. දැන් විදර්ශනාවට ඒ බඳු ඒකාග්‍රතාවයකුත් අවශ්‍යයි. එක එක පැතිවලින් දකින්න ගියොත් එහෙනම් මනස වික්ෂිප්ත වෙනවා. එහෙමනම් මොකද්ද මේ විවිධ පැතිවලින් දකිනවා කියලා කියන්නේ? අර අපි මුලින් ගෙදරක් ගත්තනේ උදාහරණය හැටියට ඒ ගෙදර දිහා බලාගෙන ඉන්නකොට ඒ ගෙදර පින්තූරය දිහා එහෙම නැත්නම් ඒ වස්තුව දිහා බලාගෙන ඉන්නකොට වර්ණය අරමුණු කරනවා එහි හැඩය අරමුණු කරනවා වහලය අරමුණු කරනවා බිත්ති අරමුණු කරනවා උළුස් අරමුණු කරනවා ජනේලය අරමුණු කරනවා මෙහෙම එක එක ඒවා අරමුණු කරන්න ගියොත් එහෙම අපිට එකක්වත් හරියට පැහැදිලි නැතු උදාහරණයක් හැටියට ගත්තොත් දැන් අපි වාහනයක වේගෙන් යනකොට ඒ වාහනේ ජනේලෙන් අපි පිටත බැලුවාම අර ළඟ තියෙන වස්තුන් වේගෙන් පහු කරගෙන යනවා. එතකොට හැම එකක්ම අපිට පෙනෙනවා පෙනුණා වුණාට එකක්වත් පැහැදිලිව අරමුණු කරගන්න බෑ. එයිද වාහනේ වේගෙන් යන නිසා ඉක්මනින් ඒක පෙනිලා වහාම පසු වෙලා යනවා. අන්න එහෙම තමයි අපේ සිතේ ස්වභාවයත්. ඒ සිත වහා නිරුද්ධ වෙනවා. ඊළඟට වෙන සිතක් ඇති වෙනවා. ඒ සිතෙන් වෙන එකක් අරමුණු කරනකොට අර වේගෙන් යන වාහනයකින් අපි ජනේලයෙන් පිටත බලාගෙන යනවා වගේ අරමුණු හැම එකක්ම දැනෙනවා දැනුවට එකක්වත් පැහැදිලි නැහැ. ඇයිද අර එක අරමුණක වැඩි වේලාවක් බලා ඉන්නට අපට අවකාශයක් නැති නිසා. දැන් වාහනේ වේගය අපි ටික ටික අඩු කළොත් අර අරමුණු වේගෙන් පසු වෙන්නේ නැතුව ටිකක් වැඩි වෙලාවක් අපට ඒව අරමුණු කරන්න පුළුවන්. ඊට පස්සේ වාහනේ සම්පූර්ණයෙන් නැවැත්තුවොත් අපට අවශ්‍ය අරමුණ දිහා බොහෝ වේලාවක් අපට බලාගෙන ඉන්න පුළුවන්. ඊට පස්සේ අපි වාහනෙන් බැහැලා ඒ ගහ හරි ගොඩනැගිල්ල හරි පුද්ගලයා හරි එහෙම නැත්නම් නාමපුවරුව හරි ළඟට ගිහිල්ලා අපට අවශ්‍ය තරම් වෙලා අපට ඒක දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් අපිට ඒකේ හැඩය වර්ණය ඒක සකසලා තියෙන ලෝහය ඒකේ තියෙන කලාත්මක බව මේ විවිධ දේවල් අපට ඕනනම් හඳුනා ගන්න, තේරුම් ගන්න, විමර්ශනය කරන්නට, පරීක්ෂා කරන්නට, ඒකේ තියෙන ಗುಣ දොස් හොඳින් අධ්‍යයනය කරන්නට ඒක අර ඈතට ලස්සනයි වගේ පෙනුනට ළඟට ගිහාම තමයි ඒකේ පුංචි පුංචි paludu තියනවා, සිදුරු තියනවා, කැඩුණු බිඳුණු තැන් තියනවා. ඒක හරියට ක්‍රමානුකූලව සැකසিলা නැහැ. දැන් ඈතට ලස්සනට පෙනුණා වුණාට ළඟට ගිහින් බලනකොට තමයි ඒකේ දුර්වලකම් ගොඩක් පෙනෙන්නේ. ඒ වගේම මේක සකසලා තියෙන ආකාරය පෙනෙන්නේ. ඒක එච්චර ශක්තිමත් දෙයකින් හදලා නැහැ කියලා පෙනෙන්නේ ළඟට ගිහින් බලනකොට. ඊළඟට ඒක මොන වර්ගයේ එකක්ද? ගහක් නම් ඒක මොන වර්ගයේ ගසක්ද? ඒක අරට්ටුව ඇති ගසක්ද නැති ගසක්ද? එතකොට ඒකේ වට ප්‍රමාණය කොච්චරද උස කොච්චරද මේ හැම දෙයක්ම අපිට අධ්‍යයනය කරන්න පුළුවන් බොහෝ වේලාවක් ඒ එකම අරමුණ දිහා අවධානය යොමු කරගෙන ඉන්නට පුළුවන්. ඒතර විදර්ශනා කියලා කියන්නේ අන්න ඒ විදිහට එකම අරමුණ පිළිබඳව අපට යම්කිසි ඒකාග්‍රතාවයක් ඇතුව පවතින්න පුළුවන් වෙන්න ඕන. හැබැයි ඒකාග්‍රතාවයත් පවත්වාගෙනම අපි ඒ පිළිබඳව විවිධ ආකාරයෙන් විමර්ශනය කරලා බලන්නට උත්සාහ කරනවා. ඒතර විපස්සනා කියලා කියන්නේ ඒ විවිධාකාරයෙන් දකින්නට උත්සාහ කරන නිසා. පස්සති කියලා කියන්නේ දකිනවා, බලනවා. එතකොට විපස්සති කියලා කියන්නේ විවිධාකාරයෙන් දකිනවා. විවිධාකාරයෙන් කියලා කියන්නේ අර වික්ෂිප්ත වෙන විදිහට එක එක පැති වලින් බලනවා කියන එක නෙමෙයි. එකම විදිහට ඒ දිහා බලාගෙන ඒ ගැන යම්කිසි අධ්‍යයනයක් කරනවා විමර්ශනයක් කරනවා කොහොමද හේතුඵල වශයෙන් සහ ත්‍රිලක්ෂණ වශයෙන්. හේතුඵල වශයෙන් කියලා කියන්නේ දැන් අපි ගොඩනැගිල්ලක් දිහා නම් බලාගෙන ඉන්නේ යම් උපකරණයක් දිහා නම් බලාගෙන ඉන්නේ මේ ගොඩනැගිල්ල මේ උපකරණය සකසලා තියෙන්නේ කොහොමද මේක ශක්තිය ගොඩනගලා තියෙන්නේ කොහොමද මේක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද උපකරණයක් නම් අන්නේ විදිහට ඒ පිළිබඳව ඊට අදාළ හේතු ප්‍රත්‍ය විමර්ශනය කරලා බලන්න උත්සාහ කරනවා ඊළඟට ඒවාහි පවතින අනන්‍ය ලක්ෂණ සහ පොදු ලක්ෂණ. පොදු ලක්ෂණ කියලා කිව්වේ අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව. අනන්‍ය ලක්ෂණ කියලා කිව්වේ ඒකට ආවේනික වූ ගති ලක්ෂණ. දැන් යම් උපකරණයක් නම් ඒ උපකරණයට ආවේනික වූ ගති ලක්ෂණ. යම් වෘක්ෂයක් නම් ගොඩනැගිල්ලක් නම් පුද්ගලයෙක් නම් ඊට ආවේනික වූ අනන්‍ය ලක්ෂණ. දැන් පුද්ගලයෝ 10 දෙනෙක් ඉන්නකොට අපිට 10 දෙනාම එක වගේ පෙනෙන්නට පුළුවන්. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් අලුත ඉපදිච්ච කුකුළු පැටව් ටිකක් ගත්තොත් ඒ ඒ කුකුළු පැටව් ටික එකම වගේ කහ පාටට බෝල බෝල වගේ අපිට පෙනෙනවා. වෙනසක් අපිට හොයාගන්න බෑ. හැබැයි එක කුකුළු පැටියෙක් අරගෙන ඒ කුකුළු පැටිය දිහා අපි බොහෝ වෙලා බලාගෙන ඉඳිමින් ඒ සතාගේ අනන්‍ය ලක්ෂණ අධ්‍යයනය කළොත් අපිට අනෙත් කුකුළු පැටවුන්ගෙන් මේ පැටියා වෙන්කොට හඳුනා ගන්නට පුළුවන්. ඒ හැම පැටියෙකුටම එහෙම අනන්‍යතාවයක් තියෙනවා. හැම මිනිස්සෙකුටම එහෙම අනන්‍යතාවයක් තියෙනවා. හැම නාම ධර්මයකටම හැම රූප ධර්මයකටම එහෙම අනන්‍යතාවයක් තියෙනවා. පඨවි ධාතුව තද ගතියෙන් යුක්තයි. ඒකෙහි අනන්‍යතාවය. ආපෝ ධාතුව වැగిරෙන ගතියෙන් බන්ධනය කරන ගතියෙන් යුක්තයි. තේජෝ ධාතුව දවන ගතියෙන් යුක්තයි. ලෝභය ඇලෙන ගතියෙන් බැඳෙන ගතියෙන් යුක්තයි. සද්ධාව පහදින ගතියෙන් යුක්තයි. මේ හැම ධර්මයකටම අනන්‍ය ලක්ෂණ තියෙනවා. ඒ වගේම පොදු ලක්ෂණක් තියෙනවා. පටවි ධාතුවත් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ගති ලක්ෂණ වලින් යුක්තයි. වහා බිඳී යනවා, ඉපදීන් බිඳීම් දෙකෙන් පෙළෙනවා. ආත්ම වශයෙන් ගත යුතු කිසිවක් නැහැ එතන. හටගෙන බිඳී ගියාම කිසිවක් ඉතිරි වෙන්නේ නැහැ. එතකොට අර නාම ධර්ම ගත්තාම ඒත් ඒ වගේ ලෝභය ගත්තාම උනත් සද්ධාව ගත්තාම උනත් ඒ දෙකම අනිත්‍ය ලක්ෂණයෙන් යුක්තයි දුක්ඛ ලක්ෂණයෙන් යුක්තයි අනාත්ම ලක්ෂණයෙන් යුක්තයි ඒ නිසා මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ හඳුන්වන පොදු ලක්ෂණ එහෙම නැත්නම් සාධාරණ ලක්ෂණ දැන් විදර්ශනාවේදී අපි උත්සාහ කරන්න ඕන අපි අරමුණු කරන ආරම්මණය එහෙම නැත්නම් ඒ සංස්කාර ධර්මයන්හි පවතින මේ පොදු ලක්ෂණ මතු කරලා දකින්නට අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් ඊළඟට අපි උත්සාහ කරන්නට ඕන ඒ අරමුණු වල අනන්‍ය ලක්ෂණ හඳුනා ගන්නට. ඒ සංස්කාර ධර්මයන්ගේ අනන්‍ය ලක්ෂණ හඳුනා ගන්න. ඊළඟට අපි උත්සාහ කරන්න ඕන එහි හේතුඵල සම්බන්ධතාවය හඳුනා ගන්නට. ඔන්න ඔය ක්‍රම තුනට අපි නැවත නැවත යමක් දිහා විමසා බලනවා. මේ ගොඩ නැගිලා තියෙන හේතුඵල රටාව මොකක්ද? මේට අනන්‍ය වූ අනන්‍ය ලක්ෂණ මොනවද? මේවාට පොදු වූ පොදු සාධාරණ ලක්ෂණ මොනවද මේ කරුණු තුලින් එක් එක් පැත්තෙන් විමසා බැලීම දැන් මේක විවිධ පැතිවලින් දකිනවා කියලා එකෙන් අදහස් කරන්නේ හේතුඵල කියලා ගත්තහම මේක වචන දෙකක් වුණාට එතන තාම සංකීර්ණ ක්‍රියාවලියක් තියෙනවා හේතුඵල කියලා ගත්තහම එතන හේතුඵල ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙනවා කම්ම නියාම වශයෙන් චිත්ත නියාම වශයෙන්, බීජ නියාම වශයෙන්, ඍතු නියාම වශයෙන්, ධම්ම නියාම වශයෙන්. එතකොට යම් යමක් අරමුණු කළාම මෙතනට කම්ම නියාමයේ බලපාන්නේ කොහොමද? මෙතනට චිත්ත නියාමයේ බලපාලා තියෙන්නේ කොහොමද? මෙතනට බීජ නියාමයේ ඊළඟට ඍතු නියාමයේ ධම්ම නියාමයේ කොහොමද බලපාලා තියෙන්නේ? එතකොට හේතුඵල කියලා ගත්තහම ඒක ඊටාම සංකීර්ණ කාරණයක්. ඉතින් මේවා අධ්‍යයනය කරන්න අපට ඒ අරමුණ දිහා බොහෝ වේලාවක් අවධානය යොමු කරගෙන ඉන්නට පුළුවන් වෙනවා. ඒ හැකියාව නැතිනම් අපිට මේ එකක්වත් පැහැදිලිව හඳුනා ගන්න බෑ. ඒ නිසා අපිට විදර්ශනා භාවනාව කරන්න සමතය යම් ප්‍රමාණයකට පුහුණු කර ගැනීම වැදගත් වෙනවා. ඒ කියන්නේ චිත්ත ඒකාග්‍රතාවය. හැබැයි ඒකාග්‍රතාවයේ විතරක් තියාගෙන හිටියයි කියලා එතන විදර්ශනාවක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද ඒකාග්‍රතාවයේදී කෙරිලා තියෙන්නේ අර කෙලස් ධර්ම යටපත් වීම පමණයි. අරමුණක් තියෙනවා ඒ අරමුණ නැවත නැවත ඒ අරමුණ කෙරෙහි අවධානය යොමු කිරීම නිසා අර ක්ලේශයන් මතුවෙන අරමුණු වලට අවධානය යොමු වෙන්නේ නැහැ. ඒ නිසා මනස සංසුන් වෙලා පවතිනවා. එතකොට ඒක හරියට දැන් රොන් මඩ සහිත වතුර බඳුනක් තියෙනවා. අපි හොලවන්නේ නැතුව තියෙන තාක්කල් ඒකේ රොන් මඩ ටික යටට බහිනවා. පිරිසිදු වතුර ටික මතු පිටින් මතු වෙලා තියෙනවා. දැන් අපිට පරිස්සමෙන් මේ පිරිසිදු වතුර ටික පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඒ බඳුන සොලවන්න නැතුව තියෙන තාක්කල් විතරයි මේ පිරිසිදු බව තියෙන්නේ. සෙලවුනොත් අර මඩ ටික කැළතෙනවා. දැන් එතකොට අපි හොලවන්න නැතුව මේක පරිස්සමින් තියාගන්නවා. අන්න වගේ තමයි අර අකුසල අරමුණු වලට සිත යන්න දෙන්නේ නැතිව අපි කුසල ආරම්මණය නැවත නැවත පවත්වා ගැනීම අර බඳුනේ රොන් මඩ කැළතෙන්න හොලවන්නේ නැතිව සංසුන්ව තියාගන්නවා වගේ. හැබැයි එහෙම තියාගත්තයි කියලා මේ බඳුන පිරිසිදු වෙන්නේ නැහැ. කැළඹෙන්න නැතුව තියාගන්න පුළුවන්. හැබැයි පිරිසිදු බවක් ඇති වෙන්නේ නැහැ අර රොන් මඩ ටික යට තියෙන තාක්. එහෙමනම් අපිට මේක සුද්ධ කරන්න ඕන නම් මොකද්ද කරන්න වෙන්නේ? අර රොන් මඩ ටික කලත් කලම්බලා ඉවත් කරන්න වෙනවා. ඒක කලම්බලා බැහැර ගන්න. මොකද කැලම්බුවේ නැත්තම් ඒක අර බඳුනේ රැඳිලා තියෙනවා. නම් කලම්බන්න සිදුවා. කලම්බනකොට දැන් ඔන්න මෙතෙක් අර තිබිච්ච පිරිසිදු ගතිය නැති වුණා වගේ අපට දැනෙන්න පුළුවන්. ඒ නිසා මෙතෙක් වේලා සමතයෙන් චිත්ත ඒකාග්‍රතාවයෙන් සමාධියෙන් බොහොම සංසුන්ව සැහැල්ලුවෙන් සතුටින් පැවතිච්ච මනස විදර්ශනාවට යොමු වෙනකොට එකවරම නිකන් වික්ෂිප්ත වුණා වගේ අපට දැනෙන්න පුළුවන්. හැබැයි අපි පරිස්සම් වෙන්න ඕන වික්ෂිප්ත භාවය මොකක්ද විදර්ශනාව කුමක්ද කියලා හඳුනා ගන්න. වික්ෂිප්ත භාවය කියලා කියන්නේ එක එක අරමුණු වල එල්බ ගන්නවා. එහෙම නැත්නම් එකම අරමුණ එක එක පැති වලින් එක එක විදියෙන් ගන්නට උත්සාහ කරනවා. අපි විදර්ශනාවේදී එහෙම නෙමෙයි කරන්නේ. එකම අරමුණක් එක්ක තමයි පවතින්නේ. හැබැයි ඒ අරමුණ විමර්ශනය කරනවා විවිධ ක්‍රමවලට. විවිධ ක්‍රමවලට ඒක දිහා අපි බලන්න උත්සාහ කරනවා වඩා ගැඹුරින්. එතකොට බලන්නේ අපට ඕන ඕන විදිහට නෙමෙයි. අර අපි අර ගේ දිහා බලාගෙන ඉන්නකොට ඒකේ වර්ණය, ඒකේ හැඩය, ඒකේ උළුස්ස, ඒකේ ජනෙල එහෙම නෙමෙයි බලන්නේ. අපි ඒකේ උළුස්ස දිහා බලාගෙන ඉන්නවා නම් ඒ උළුවස්ස දිහාම තමයි බලාගෙන ඉන්නේ නැවත නැවත. හැබැයි උළුවස්ස දිහා බලාගෙන ඉන්න ගමන් මේක මොන විදිහේ ලී වර්ගයකින්ද සකසලා තියෙන්නේ කියලා හඳුනා ගන්න උත්සාහ කරනවා. මේක සම්බන්ධ කරලා එකට මෝට්ටු කරලා තියෙන්නේ මොන විදිහටද කියලා තේරුම් ගන්න උත්සාහ කරනවා. උළුවස්සම තමයි අරමුණු කරන්නේ. එහෙම අරමුණු කරගෙන එහි තියෙන අනන්‍ය ලක්ෂණ එහි තියෙන වෙනත් උළු අස්සකට අනුව තියෙන පොදු ලක්ෂණ ඊට පස්සේ ඒක ඒක සකසලා තියෙන මූලික මූල ද්‍රව්‍ය මොනවද සකසලා තියෙන රටාව මොකද්ද මේවා වටහා ගන්න උත්සාහ කරනවා එතකොට දැන් වික්ෂිප්ත භවේදී කරන්නේ උළුවස් අරමුණු කළා ජනේලේ අරමුණු කළා වහලේ අරමුණු කළා ඔහොම එක එක තැනට පැන පැන යනවා විදර්ශනාවේදී හැම එක එක අරමුණු වලට පැන පැන යන්නේ නැහැ. එක අරමුණක ඒකාග්‍රතාවෙන් පවත්වා ගන්නවා. හැබැයි මේ පවත්වා ගන්නා අරමුණ පිළිබඳව වඩා ගැඹුරු අධ්‍යයනයක යෙදෙනවා නුවණින් යුක්තව. නමුත් මුලදී අර නුවණින් විමසා බලන්නට පොඩි උදාසීන ගතියක් ඇති වෙන්නට පුළුවන් අර චිත්ත සමාධියට ඇබ්බැහි වුණු තැනැත්තාට. ඒකයි අපි මුලින් කිව්වේ අපේ මනස හැම විටම තෘෂ්ණාවෙන් දේවල් උපාදාන කරගන්න උත්සාහ කරනවා සැපය සුවය කැමති වෙනවා එතකොට ඒ තනත්තා අර රොන් මඩ ටික යටට බැහැලා තියෙනවා වතුර කලම්බන්න නැතුව තියෙන තාක්කල් පිරිසිදුව තියෙනවා දැන් මේක සුද්ධ කරන්න කිව්වට මේක සුද්ධ කරන්න බයයි මොකද එතකොට අර මඩ ටික කැලැත්තෙනවා මඩ ටික කැලතුනහම අර පිරිසිදු බව නැති වෙනවා කියලා අපි මුලින්ම ටිකක් උදාසීන වෙන්නට පුළුවන් ඒ රොන් මඩ ටික ඉවත් කරන්න. අන්න ඒ වගේ සමත භාවනාව කරන කෙනෙක් අර කුසල ඒකාග්‍රතාවයට සමාධියට යම් ප්‍රමාණයකට ප්‍රිය කරනකොට ඒ තනත්තා අර සමාධි සිතම පවත්ව ගන්න වෑයම් කරනවා විදර්ශනාවට එහෙම නැත්නම් අර අරමුණු කලම්බලා බලන්න ඒ තනත්තා යම්කිසි පසුබට ගතියක් ඇති වෙන්නට පුළුවන්. ඉතින් එතනදී තමයි අපි ප්‍රඥාවෙන් වීරය කළ යුත්තේ මේ උත්සාහ කරන්නේ වික්ෂිප්ත බවක් ඇති කරගන්නට නෙමෙයි මේ උත්සාහ කරන්නේ යථාර්ථයේ දකින්නටයි අපි යම්කිසි අරමුණක යම් මනෝභාවයක එල්බගෙන සිටීම නෙමෙයි මේ භාවනාවේ පරමාර්ථය දැන් අද ගොඩක් දෙනා භාවනා කියලා කියනකොටම ඒකෙන් අදහස් කරගන්නේ යම් ඉරියව්වක සුවසේ ගතසිත පවත්වනවා වගේ දෙයක් එතකොට භාවනාවේදී සුවයක් දැනෙන්නේ නැතිනම් සතුටක් දැනෙන්නේ නැතිනම් භාවනාව දියුණු නැහැ වගේ තමයි හිතාගෙන ඉන්නේ. භාවනාව කියලා කියන්නේ සුවය සතුට සොයාගෙන යන ගමනක් නෙමෙයි. භාවනා කියලා කියන්නේ විශේෂයෙන් විදර්ශනා භාවනාව යථාර්ථය මතු කරගන්නට. සිත පිරිසිදු කරන්නට. ඉතින් යථාර්ථය මතු කරන තැනදී තියෙන්නේ අකුසලය නම් අපි දක්ෂ වෙන්නට ඕන අකුසලය දිහා ඍජුව බලන්නට. දැන් තථාගතයන් වහන්සේ මේ විදර්ශනාව කරන අරමුණු හතරක් අපට දේශනා කරන සතිපට්ඨාන සූත්‍රයේදී කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන. එතකොට කායානුපස්සනා කියලා කිව්වේ කය පිළිබඳව විදර්ශනා කරනවා. කය පිළිබඳව විදර්ශනා කරනකොට හුස්ම සැහැල්ලු වෙනවද, හුස්ම වේගවත් වෙනවද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. අපි දැන් හුස්ම ටික සැහැල්ලුවෙන් පවත්වා ගන්න හුස්ම සමනය කර ගන්නට එහෙම උත්සාහ කරලා හරියන්නේ නැහැ විදර්ශනාවේදී. දැන් සමතේදී අපි උත්සාහ කරන්නේ අර හුස්ම රැල්ල දිහා බලාගෙන ඉන්නවා. එහි එක තැනක් අරමුණු කරගන්නවා. ඊපස්සේ ටිකෙන් ටික අර ආස්වාස ප්‍රස්වාසය සමනය වෙලා ගතසිත සැහැල්ලු තත්වයටපත් වෙනවා. විදර්ශනාවේදී අපිට වැදගත් වෙන්නේ සැහැල්ලුවෙන් ඉන්නවද නැද්ද කියන එක නෙමෙයි හුස්ම පිළිබඳ විමර්ශනාත්මකව බැලීමයි. එතකොට එහෙම බලනකොට හුස්ම සැහැල්ලුද වේගවත්ද ඉක්මනින් ඉක්මනින් හුස්ම වැටෙනවද දීර්ඝව හුස්ම වැටෙනවද කෙටියෙන් හුස්ම ඒක නෙමෙයි වැදගත් වෙන්නේ. වැදගත් වෙන්නේ ඒ පවතින తত্ত্বය තේරුම් ගැනීමයි. පච්චුප්පන්නංච යෝ ධම්මං තත්ත තත්ත විපස්සති හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා වූ ඒ ඒ ධර්ම ඒ ඒ මොහොතේම විදර්ශනා කිරීම. ඒකයි අවශ්‍ය එතකොට එහෙම උත්සාහ කරනකොට අපිට පවතින්නේ කුසල් සිතක්ද අකුසල් සිතක්ද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. පවතින්නේ කුසල් සිතක් නම් ඒ කුසල් සිත දිහා අපි බලන්නට ඕන සිහියෙන් සහ නුවණින් යුක්තව ඒ කුසල් සිත කවර හේතු ප්‍රත්‍යයන්ගෙන්ද හටගත්තේ එහි අනන්‍ය වූ ලක්ෂණ මොනවාද ඒ වගේම එහි පොදු ලක්ෂණ මොනවද? ඒ ටික බලන්න ඕන. පවතින අකුසල් සිතක් නම් ඒ අකුසල් සිත ජනිත වුණු හේතු ප්‍රත්‍ය මොනවද? එහි අනන්‍ය ලක්ෂණ මොනවද? එහි පොදු ලක්ෂණ මොනවද? දැන් සමතේදී අපි උත්සාහ කරන්නේ අකුසල් සිතක් නම් වහාම ඒ අකුසල් සිත යටපත් කරලා කුසල් අරමුණකට අවධානය යොමු කරලා කුසල් සිතක් පවත්වා ගන්නට තමයි අපි වෑයම් කරන්නේ. ඒ නිසා තමයි අර අරමුණ වෙනස් කරන්නේ. හැබැයි විදර්ශනාවේදී අකුසලයේ යට කරලා කුසල් සිතකට අවධානය යොමු කරනවා නෙමෙයි. අකුසලයේ වහලා දාන්න උත්සාහ කරනවා නෙමෙයි. තියෙන්නේ අකුසලය නම් ඒ අකුසලය දිහා ඍජුව බලන්නට පුහුණු වෙනවා. දැන් තථාගතයන් වහන්සේ චිත්තානුපස්සනාවේදී මුලින්ම දේශනා කරන්නේ සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති. අකුසලය තමයි මුලටම අරගෙන තියෙන්නේ. තියෙන්නේ ඒකනම් ඒක දිහා බලන්න පුහුණු වෙන්න ඕනේ. හැබැයි අර සමතේට ඇබ්බැහි වුණු කෙනා ඒක බලන්න ඒක විමර්ශනය කරන්න ටිකක් මැලි බවක් දක්වන්න පුළුවන්. මොකද එතනදී අර සුවදායක බව නැති වෙනවා කියලා Tamanට දැනෙන නිසා. එනිසා සමතෙන් චිත්ත ඒකාග්‍රතාවෙන් දැනෙන කායික මානසික සුවයට ඇබ්බැහි වුණොත් භාවනාව කියලා ඒ කායික මානසික සුවයම හොයන්නට පටන් ගත්තොත් ඒ තනත්තා විදර්ශනා කරන්නට සමත් වෙන්නේ නැහැ. විදර්ශනා කරනවා කියලා ඔහු මොනවා හරි අර Taman දන්න දේවල් සිහි කර කර ඉන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ කෙස් අනිත්‍යයි, ලොම් අනිත්‍යයි, දත් අනිත්‍යයි ඔහොම කියලා අර පොතකින් ඉගෙනගත්තු කාරණයක් හෝ Taman අහපු දෙයක් නැවත නැවත සිහි කරනවා. ඒකට කියන්නේ ආවර්ජනා කිරීම. එහෙම නැත්නම් මෙනෙහි කිරීම. එහෙම නැත්නම් චින්තාමය ඥානය. දැන් බුදුරජාණන් වහන්සේ විදර්ශනාව හැටියට විදර්ශනා භාවනාව හැටියට දේශනා කරන්නේ පච්චුප්පන්නංච යෝ ධම්මං තත්ත තත්ත විපස්සති. ඒ ඒ මොහොතේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා ධර්ම පිළිබඳව තමයි අපි මේ විදර්ශනාව කළ යුත්තේ. දැන් ඉක්ම ගිය කාරණා ගැන නෙමෙයි. දැන් මේ මෙතන තියෙන මෙතන සක්‍රිය කාරණා. දැන් කෙස් අනිත්‍යයි, ලොම් අනිත්‍යයි කියලා අපිට හිතන්න පුළුවන්. නමුත් ඒ කෙස්වල අනිත්‍ය බව හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා බව අනිත්‍ය වෙන ස්වභාවය දකින්නේ නැතිවනම් අපි ඒක හිතන්නේ ඒක හුදෙක් චින්තනයක් විතරයි. ලොම් අනිත්‍යයි කියලා හිතනකොට ඒවා හේතු ප්‍රත්‍යයෙන් හටගන්න විදිහ ඒවා නිරුද්ධ වෙන විදිහ අපිට පේන්නේ නැත්නම් ඒක හුදෙක් චින්තනයක් විතරයි. එතකොට ආපහු අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා හිතුවට ඒක විදර්ශනා මාර්ගයකට නෙමෙයි යොමු වෙලා තියෙන අනිත්‍යයි දුකයි අනාත්මයි කියන වචන මත අපි සමතයමයි පවත්වලා තියෙන්නේ. එනතුනේ දැන් මේක අපේ මනසටත් හොඳට තදින් දැනුණු එක් අවස්ථාවක් තියෙනවා. අපි ওই ගල්ලනක ඉන්න කාලේ එදා කටින පින්කම දවස අපි උදෑසනම අතුපතු ගාලා පිරිසිදු කරලා උදෑසන පින්ඩපාතේ වැඩම කළා. පින්ඩපාතේ ගිහිල්ලා එනකොට අම්මා කෙනෙකුයි දුවකුයි ඇවිදින් හිටියා. කලින්ම කටින පින්කමට දවාලේ කටින පින්කම තියෙන. නමුත් ඒ අය උදෙන්ම ඇවිත් හිටියා. ඉතින් දැන් කවුරුත් ගල්ලෙන්නේ නැහැ. හොඳට අතුපතු ගාලා අර ගස් අස්සෙන් ඉර එළිය වැටලා හරීම විචිත්‍ර දර්ශනයක් එතන පෙනෙනවා. දැන් අපි පින්ඩපාතේ ගිහිල්ලා ආපහු කුටියට එනකොටම අර අම්මා බොහොම සතුටින් කතා කළා. අනේ හාමුදුරනේ මේ වගේ තනක් ඔබ වහන්සේට ලැබිච්ච එක කොච්චර වාසනාවක්ද. හරි පුදුමයි, හරි ලස්සනයි. ඔහොම කියලා දැන් මුව නොසෑහෙන විදිහට බොහොම සතුටින් කතා කළා. මම කතා කරලා එක පාරටම ඒ අම්මා කියන්න ගත්තා. නමුත් ඉතින් මේ දැකපු ඇහත් අනිත්‍යයි, මේ රූපත් අනිත්‍යයි, මේ සිතපු සිතුවිල්ලත් අනිත්‍යයි. මේ සියල්ලක්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම වූ ත්‍රිලක්ෂණ වලට යටත් ධර්මනේ කියලා අර කතාව නැවැත්තුවා. ඉතින් මට ඒවල එකපාරට තේරුන්නේ මොකද්ද මේ උනේ කියලා. පස්සේ ගැන කල්පනා කරද්දී තමයි අපටත් වැටහුනේ කුමක්ද සිද්ධ වෙන්නේ. දැන් අර පවතින අරමුණු පිළිබඳව අපි කාමච්ඡන්දයෙන් සිතන්නට පෙළඹෙනවා. කාමච්ඡන්ද කියන්නේ කැමති දේවල් වලට මනසේ ඇතිවෙන රුචිකත්වය. එතකොට මේ කාමච්ඡන්දේ මතු වුණා. දැන් කාමච්ඡන්දේ මතු වුණා කියලා දැනුණු ගමන්ම අර අම්මා මොකද කළේ? අර කලින් පුරුදු කරලා තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන වාක්‍යයක් එතනට ඇදලා දාලා දන්නා අනිත්යෙන් අරක වහලා දැම්මා. එතකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නේ විදර්ශනාවට ගෝචර වෙන කාරණා තමයි. නමුත් දැන් මේ අම්මා අනිත්‍ය දුක්ඛ අනාත්ම එතනට ඇදලා දාලා මොකද්ද කළේ? විදර්ශනා වඩන එක නෙමෙයි අර Tamanගේ කාමච්ඡන්දය වසා දමන එක. එතකොට ආපහු සිද්ධ වෙලා තියෙන අර කරන අර සමත ක්‍රියාවලියම තමයි. සමත ක්‍රියාවලිය වුණත් එතන ප්‍රසස්ත සමතයක් නැහැ. අර අපි මුලින්ම කිව්වා වගේ අරමුණ යට කිරීම. එහෙම නැත්නම් අරමුණ බැහැර කිරීම. ඒ වගේ ප්‍රාථමික ක්‍රියාවක් තමයි එතන වෙලා ඒක නෙමෙයි අපි කල යුත්තේ විදර්ශනාවේදී අපි කරන්න ඕන කාමච්ඡන්දේ ඇති වුණා කියලා වැටහෙනවා නම් අත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති මගේ සිතේ දැන් කාමච්ඡන්දයක් හටගත්තා කියලා තේරුම් ගන්නට ඕන ඊට පස්සේ කාමච්ඡන්දේ ඇතිවීමේ හේතු ප්‍රත්‍ය හොයන්නට ඕන ඒ හේතුප්‍රත්‍ය වෙනස් කරනකොට කාමච්ඡන්දේ දුරු වෙන හැටි අධ්‍යයනය කරන්න ඕන. ඊට පස්සේ අරම ඒ ඒ හේතු වෙනස් කරලා බලන්නට ඕන. දැන් ඒ ටික කරන්නට නම් ඒ කාමච්ඡන්දේ ඇතිවීමේ හේතුප්‍රත්‍ය નિවරදිව තේරුම් ගන්නට ඕන. තේරුම් ගන්නට නම් ඒක වහලා දාලා හරියන්නේ නැහැ. ඒ දිහා ඍජුව සිහියෙන් නුවණින් බලන්නට ඕන. එහෙමනම් විදර්ශනාව කරන්නට අපට සිහිය තියෙන්නට ඕන ඒකාග්‍රතාවය තියෙන්නටත් ඕන ඒ වගේම සම්පජඤ්ඤයේවත් විමසිලිමත් ප්‍රඥාව තියෙන්නට ඕන එතකොට සිහිය ඒකාග්‍රතාවය සහ විමසිලිමත් ප්‍රඥාව ඊට පස්සේ මේ කාර්ය කරගෙන යන්නට අපිට වීර තියෙන්නට ඕන එතකොට ඔය කරුණු අපි ප්‍රගුණ කරන ප්‍රගුණ කරන තරමට තමයි අපිට පුළුවන් වෙන්නේ නිවැරදි විදර්ශනාවකට යොමු වෙන්න. දැන් එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විදර්ශනා භාවනාවේදී මේ සුවය සනීපය කියන එක මත විතරක් නෙමෙයි අපි කටයුතු කරන්නේ. දුක, දුම්නස, පීඩාව, අකුසලය, නීවරණ මේ සියල්ලක්ම විදර්ශනා කරන්නට ඕනේ. සමතේදී අපි ඒ විදිහේ දුර්වලකම් පීඩාකාරී තත්ත්වයන් ඇති වෙනකොට ඒවා යට කරලා සුවය සහනය සැලසෙන විදිහට අකුසලය යට කරලා කුසලය මතුවෙන විදිහේ ක්‍රමයකටයි අපි නැඹුරු වෙන්නේ විදර්ශනාවේදී අපි කුසලයට තමයි යන්නේ. නමුත් අකුසලයේ යට කරලා කුසලයට යන ක්‍රමයක් නෙමෙයි. අපි එතනදි කරන්නේ ඒවාෙහි හේතු ප්‍රත්‍ය හොයලා එය ඉවත් කිරීමේ ක්‍රමය. ඒකයි අපි කිව්වේ අර බඳුන සොලවන්න නැතුව තියෙන තාක්කල් රොන් මඩ ටික යටට බැහැලා තියෙනවා. පිරිසිදු වතුර උඩ තියෙනවා. දැන් අපි හිතන්නේම මේක හොලවන්න නැතුව තියෙන එක තමයි හොඳම දේ කියලා. නමුත් එහෙම තියෙන තාක්කල් අර මඩ ටික අඩිය රැඳී තියෙනවා. එතකොට අපිට මේ බඳුන ඇත්තටම පිරිසිදු කරන්න ඕන නම් රොන් මඩ ටික කලත්තලා ඉවත් කරන්න ඕන. ඒක රැඳී තියෙන්නේ කවර ක්‍රමයකටද? ඒ මූලයන් බැහැර කරන්නට ඕන. ඒවා ඉවත් කරන්න. එතකොට මේක සංසුන්ව තියෙන නිසා තමයි මේ තැම්පත් වෙලා තියෙන්නේ. එහෙමනම් මේ ටික ඉවත් කරන්න කලම්බන්න ඕන. එතකොට අපහු කැළඹෙනවා තමයි කරන්න දෙයක් නැහැ. අන්න ඒ වගේ අපිට ඉවත් කරන්න ඕන ක්ලේශයන් නම් ඉවත් කරන්න ඕන රාගසිත, ද්වේෂසිත, මෝහසිත, කාමච්ඡන්දේ, ව්‍යාපාදේ මේ ක්ලේශ ධර්ම මේ නීවරණ ධර්ම තමයි අපිට ඉවත් කරන්න ඕන. ඒකනේ කෙලෙස් නසනවා නිවන් දකින්නවා කියන්නේ. ඒතර කෙලෙස් නැසීම සඳහා නිවන් දැකීම සඳහා කරන විදර්ශනාවේදී අපි ඒ කෙලෙස් යට කරලා වහලා ඒකෙන් ඇතිවෙන පීඩාව ගැන පීඩාව දරා ගන්න බැරි නිසා ඒක සමනය කරගෙන වෙන කුසල් අරමුණකට අවධානය යොමු කරලා හරියන්නේ නැහැ. එහෙම නැත්නම් ඒ කාමච්ඡන්දයටම නතු වෙලා ඒකත් එක්කලා හැංගීම්overline එහිම කිමිදිලා හරියන්නේත් නැහැ. දැන් රොන් මඩ තියනවා කියලා රොන් මඩ ගොඩේම läගලා හරියන්නේ නැහැ. ඒක ඉවත් කරන ක්‍රමයකයි හඳුනා ගන්න. එහෙමනම් විදර්ශනාවේදී අකුසලය වහලා දාලා කුසලයට අවධානය යොමු කරන ක්‍රමයක් නෙමෙයි. සමතේදී අපි කරන්නේ එහෙම ක්‍රමයක්. අකුසලය වහලා දාලා කුසලයට නැඹුරු වෙන ක්‍රමයක්. එතකොට ඒ ක්‍රමයක් අපි පුහුණු කරන්න ඕන. ඒකෙන් තමයි අපි ඒකාග්‍රතාවය කුසල්සිතෙහි ඒකාග්‍රතාවය හඳුනාගන්නේ. ඒක හඳුනාගත්තට පස්සේ අපි ඒ අකුසලයේ වහලා දාන ක්‍රමයේ වෙනුවට අකුසලයම අරගෙන එයම කමටහනක් කොටගෙන ඒ දිහා සිහියෙන් නුවණින් බලන්නට පුහුණු වෙන්නට ඕන. දැන් අපි කලින් සිත එකඟ කරගන්නට පුරුදු වෙලා තියෙන නිසා අර හැඟීම් බර වෙන්නේ නැතිව කාමච්ඡන්දයම වර්ධනය කරන්නේ නැතුව කාමච්ඡන්දය නැමැති සංස්කාර ධර්මය කවර හේතු ප්‍රත්‍යයෙන්ද හටගත්තේ ඒ කාමච්ඡන්දේහි ගති ලක්ෂණ මොනවාද ඒ කාමච්ඡන්දේ අනන්‍ය ලක්ෂණ වගේම පොදු ලක්ෂණ ඒක අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ වලට බඳුන් වෙන හැටි දැන් කාමච්ඡන්දේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු බව හඳුනා ගන්නකොටම ඒ හේතු වෙනස් කරනකොටම කාමච්ඡන්දේ නිරුද්ධ වෙනවා. අන්න අනිත්‍ය ධර්මය. අනිත්‍ය ධර්මයේ දැකිය යුත්තේ මේ බඳු ආකාරයටයි. ඒ කියන්නේ ඒ මොහොතේ යමක් හේතු ප්‍රත්‍යයෙන් හටගෙන බිඳෙනවා ඒ බිඳෙන බව දැකීමයි අනිත්‍ය දකිනවා කියන්නේ. එහෙම නැතුව කෙස් අනිත්‍යයි, ලොම් අනිත්‍යයි කියලා හිතන එක නෙමෙයි. අනිත්‍ය ධර්මයේ දකින්නට ඕන. ඒකයි විදර්ශනා කියන්නේ. මෙතන කතා කරන්නේ දැක්මක් ගැන, චින්තනයක් ගැන නෙමෙයි. හිත හිතා ඉන්න එකක් ගැන නෙමෙයි. අර සමතේදී අපි එක් එක් ආකාරයෙන් සිතමින් අපේ සිත පුහුණු කරනවා. ඒ නිසා සමතය හඳුන්වනවා චිත්ත භාවනා කියලා. චිත්ත භාවනා කියලා හඳුන්වන්නේ සිත පුහුණු කරන්න විවිධ විදිහට අපට අවශ්‍ය විදිහට කුසල් මතුවෙන විදිහට සුවය සැනසීම මතුවෙන විදිහට හිත පුහුණු කරනවා හිතන්න පුහුණු කරනවා ඒ නිසා චිත්ත භාවනා කියලා තමයි සමතය හඳුන්වන්නේ විදර්ශනාව හඳුන්වන්නේ පඤ්ඤා භාවනා එතන ප්‍රඥාවයි අවදි කරන්නේ එක එක විදිහට හිතන්න පුරුදු වෙන එක නෙමේ තියන දේ පිළිබඳව ප්‍රඥාවෙන් දකින්නට උත්සාහ කිරීමයි වෙනස් වෙනස් විදිහට හිතන්න යන්නේ ඒ හිතන විදිහට හිතෙන්න ඉඩ ඇරලා ඒක දිහා පිටින් බලාගෙන ඉන්නවා වගේ අපි බලන්නට උත්සාහ කරනවා ඇත්තට මොකද්ද වෙන්නේ කියලා. මොකද්ද එතන තියෙන්නේ කියලා. අන්න එහෙම උත්සාහ කරනකොට තමයි මේ කාමච්ඡන්දයයි කියලා හඳුනා පුළුවන් වෙන්නේ. ඒ කාමච්ඡන්දේ ඇතිවීමේ හේතුප්‍රත්‍ය මේවයි කියලා හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ඒ හේතුප්‍රත්‍ය වෙනස් කරන්නේ මෙහෙමයි කියලා හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට වීරයෙන් ඒවා වෙනස් කරන්න උත්සාහ කරන්නේ වෙනස් කරනකොට කාමච්ඡන්දය නිරුද්ධ වෙන හැටි අපිට දැනෙන්නේ. එතකොට තමයි ඒක අනිත්‍යයි කියලා අපිට වැටහෙන්නේ. ඒ නිරුද්ධ වුණාම එතන කිසිවක් නැහැ කියලා අපිට වැටහෙනවා. එතකොට ඒක අනාත්මයි කියලා දකිනවා. ඒ වගේම මෙතන මේ මම කාමච්ඡන්දය ඇති කරගත්තා නෙමෙයි මේ අදාළ හේතුප්‍රත්‍යයෙන් කාමච්ඡන්දය උපන්නා ඒ හේතුප්‍රත්‍ය වෙනස් වෙනකොට ඒක නිරුද්ධ වුණා එහෙනම් මෙතන සත්වයේ පුද්ගලික ආත්මයක් නෙමෙයි හේතුප්‍රත්‍යයන්ගෙන් හටගෙන ක්‍රියාත්මක වෙන නාම රූප ධර්ම සමූහයක් පමණයි කියලා අපට වැටහෙන්නේ මේ සියලු වැටහීම් ඇති වෙන්නේ මේ අවබෝධය මේ ප්‍රඥාව වැඩෙන්නේ අර විදිහට හේතුඵල වශයෙන් ත්‍රිලක්ෂණ වශයෙන් සහ අනන්‍ය ලක්ෂණ වශයෙන් වටහා ගන්නට උත්සාහ කරනවා අනන්‍ය ලක්ෂණ වශයෙන් වටහා ගන්නකොට තමයි අපට අවශේෂ ධර්මයන්ගෙන් මේ ධර්මය වෙන් කරගන්න පුළුවන් එහෙම නැති වුණොත් අපිට ඒවා වෙන් කරගන්න බෑ. සමහර වෙලාවට අපේ මනසේ මතුවෙන සද්ධාවයි රාගයයි අපිට පැටලෙන්න පුළුවන්. මොකද සද්ධාවෙත් තියෙනවා ප්‍රසාදනීය ගුණයක්. රාගයේහි තියෙනවා ප්‍රසාදනීය ගුණයක්. සද්ධාවෙහි තියෙනවා උදව් කරන්න කැමති ගතියක්. රාගයේහි තියෙනවා උදව් කරන්න කැමති ගතියක්. සද්ධාවේ තියෙනවා දකින්න අහන්න කැමති ගතියක්. රාගයේහි තියෙනවා දකින්න අහන්න කැමති ගතියක්. මෙන්න මේ විදිහට මේ රාගය සහ සද්ධාවේ වඩාත්ම සමීප ගතිගුණ තියෙනවා. එතකොට මේ සද්ධාවයි මේ රාගයයි කියලා වෙන් කරගන්න පුළුවන් වෙන්නේ කොහොමද? ඒකේ අනන්‍ය ලක්ෂණ හඳුනාගත්තොත් විතරයි. අපි අර මුලින් කිව්වේ කුකුළු පැටව ටික බැලූ බැල්මටම එකම වගේ පේන්නේ. අපිට වෙන් කරගන්න අමාරු. හැබැයි බොහෝ වෙලා එක් එක් පැටවාගෙන වෙන වෙනම පරීක්ෂා කළොත් තමයි අපිට අනන්‍ය ලක්ෂණ හඳුනා ගන්න පුළුවන්. එතකොටයි වෙන් කරගන්න පුළුවන්. අන්න ඒකයි අනන්‍ය ලක්ෂණ වටහා ගැනීමේ අවශ්‍යතාවය වංචක ධර්ම වලට හසු වෙන්නේ නැතිව කුසලය කුසලයේ හැටියට අකුසලය අකුසලයේ හැටියට වෙන් කරගන්න පුළුවන් වෙන්නේ ඒ අනන්‍ය ගති ලක්ෂණ තේරුම් ගත්තොත් ඊළඟට අපි දක්ෂ වෙන්නට ඕන එහි හේතුඵලය තේරුම් ගන්නට හේතුඵලය තේරුම් ගත්තාම තමයි මේ හේතු ප්‍රත්‍යයන්ගෙනුයි මේක හටගන්නේ මේ හේතු ප්‍රත්‍ය වෙනස් කළොත් විතරයි මේක වෙනස් කරන්න පුළුවන් වෙන්නේ අන්න එතකොටයි අකුසලයේ වහලා දානවා වෙනුවට අකුසලය දුරු කරන්නට අපට පුළුවන් වෙන්නේ. ඒ සඳහා හේතුප්‍රත්‍ය හඳුනා ගැනීම අවශ්‍යයි. හේතුප්‍රත්‍ය වලත් මේ හේතුවයි මේ ප්‍රත්‍යයයි. හේතුව කියන්නේ මූල සාධකේ, ප්‍රත්‍ය කියන්නේ බාහිර සාධක. ඒතොර බාහිර සාධක වෙනස් කළා කියලා අපිට ඒක වෙනස් කරන්න බෑ. මට කෝපය ඇති වුණා අනිත් කෙනා කරපු වැරද්ද නිසා එයා වැරදි නොකර ඉන්නවා නම් මට තරහ එන්නේ එහෙම හිතන එක ප්‍රාථමික ගතියක්. විදර්ශනා කරන කෙනා දකිනවා අනිත් කෙනා කරපු වැරද්ද බාහිර කාරණයක් විතරයි මේක ගැන කෝපය මතුනේ මම සිතන විදිහත් එක්කයි. එහෙමනම් මම සිතන විදිහ වෙනස් කරන්නේ කොහොමද? ඇයි මම එහෙම හිතන්නේ? මෙන්න මේ වගේ දැක්මක් තුළ මම ඉන්න නිසා වැරදි නොකළ යුතුයි. පුද්ගලයා තමයි වැරදි කරන්නේ. ඒ වැරදි දෘෂ්ටි නිසායි මේ වැරදි චින්තනය ඇති වෙන්නේ. එහෙමනම් මෙතන පුද්ගලයෙක් නැහැ, සත්වයක් නැහැ, ආත්මයක් නැහැ. හේතු ප්‍රත්‍යයන්ගෙන් මේ ධර්ම හටගන්නේ කියලා දකිනකොට තමයි අර දැක්ම වෙනුවට සම්මා දිට්ඨිය අර මිත්‍යා දෘෂ්ටිය නිසා ගැටුම ඇති වුණා. සම්මා දිට්ඨිය මතුවෙනකොට නිවැරදි දැක්මක් එක්ක ඒ පටිඝය දුරු වෙනවා. අන්න ඒ විදිහට අපි විදර්ශනාවේදී යථාර්ථය දකිමින් ක්ලේශයන් මුලිනු පුටා දමන ක්‍රමයක් තමයි අපි අනුගමනය කරන්නේ. ඉතින් එහෙම කරනකොට අර බඳුනේ රොන් මඩ ටික කලත්තලා ඉවත් කරන්න පුළුවන් වෙන්න වගේ අපිට ටිකෙන් ටික සිත පිරිසුදු කරගන්නට පුළුවන් වෙනවා. ඊළඟට කුසලයන් පිළිබඳවත් එහෙමයි. මෙත්තාව, කරුණාව, මුදිතාව, උපේක්ඛාව, සිහිය, ඒකාග්‍රතාවය, ප්‍රඥාව මේ කුසලයන් අපට පුහුණු කරන්න ඕන වුණාට අපට ඒවා ප්‍රගුණ කරන්න බෑ විදර්ශනා ප්‍රඥාවකින් තොරව. ඇයි ඒ විදර්ශනා නුවණින් ඉස්සල්ලා හඳුනා ගන්න ඕනේ ඒවාහි අනන්‍ය ලක්ෂණ. සද්ධාව කියන්නේ මොකද්ද? ප්‍රඥාව කියන්නේ මොකද්ද? සිහිය කියන්නේ මොකක්ද? ඒක අනිකුත් ධර්මයන්ගෙන් වෙන්කොට ගන්නේ කෙසේද? ඊළඟට කරුණාව සහ මෛත්‍රියේ වෙනස මොකක්ද? ඒවාෙහි ගති ලක්ෂණ, ඒවා මනසේ මතුවෙනකොට තේරුම් ගන්නට හැකි ගුණාංග මොනවාද? මේවා දීර්ඝ කාලයක් අධ්‍යයනය කරන්න ඕන. ඒ වගේම ඒවා හේතුප්‍රත්‍යයෙන් හටගන්න විදිහ, ඒවා ප්‍රත්‍ය මොනවාද? හේතු මොනවාද? ඊට පස්සේ හේතු සහ ප්‍රත්‍ය ගොඩනගමින් අර කියන අනන්‍ය ලක්ෂණ වලින් යුක්ත මේ ධර්මය අපි කොහොමද ප්‍රගුණ කරන්නේ? එහෙම ප්‍රගුණ කළා වුණාට ඒක අනිත්‍ය. ඒ කියන්නේ හටගෙන වහා බිඳී යනවා. ඒ නිසා එක්වරක් ගොඩනගාගත්තු සිහිය සදාකාලික නෑ. නැවත නැවත සිහිය ගොඩනගන්න ඕනේ. එක්වරක් ගොඩනගාගත්තු සමාධිය සදාකාලික නෑ. ඒක වහා බිඳී යනවා. මනම් නැවතත් හේතු ප්‍රත්‍යයෙන් ඒක ගොඩනගන්න ඕන. ගොඩනගන්න නම් හේතු ප්‍රත්‍ය දැනගෙන තියෙන්න ඕන. දැන් සමහරු කියන්නේ "හාමුදුරනේ එක දවසක් භාවනා කරනකොට හොඳට හිත සමාධිමත් වුණා. ඊට පස්සේ ආයෙ උත්සාහ කළා කළා එතනට යන්න බෑ." ඇයි ඒ? සමාධිය ඇති වුණා ඒක වින්දා ඒක උපාදාන කරගත්තා නමුත් ඒක ඇතිවීමේ හේතු ප්‍රත්‍ය හඳුනාගෙන නැහැ. එහි අනන්‍ය ගති ලක්ෂණ හඳුනා ගන්න නැහැ. හඳුනාගෙන නැහැ. ඒ නිසා නැවත ඒක ඕන වුණාට එතනට යන්න බෑ. එතකොට අපට මෛත්‍රිය අවශ්‍යයි, අපට චිත්ත ඒකාග්‍රතාවය අවශ්‍යයි, අපට සිහිය අවශ්‍යයි කියලා කිව්වට ඒක මතු කරගන්න බෑ. ඒවා ජනිත වීමේ හේතු ප්‍රත්‍ය හඳුනාගෙන නැතිනම් ඒවාෙහි අනන්‍ය ගති ලක්ෂණ හඳුනාගෙන නැතිනම් අපට ඒ කියන කුසල ධර්ම මතු කරන්න බෑ. ඒ වගේම කුසල ධර්ම මතු කළත් ඒවා අනිත්‍යයි කියන බව අපි තේරුම් අරගෙන නැතිනම් අපි එකවරක් භාවනා කරලා ගොඩනගාගත්තු දේ සදාකාලිකව තියනවා වගේ හිතාගෙන ඉන්නවා. ඒක නැවත නැවත ගොඩනගන්නට වීර කරන්නට නම් ඒවා අනිත්‍යයි කියන බව තේරුම් අරගෙන ඉන්න. ඒ වගේම ඒවා අනාත්මයි. මට සමාධිය තියෙනවා, මට ඒකාග්‍රතාවය තියෙනවා, මට සිහිය තියෙනවා කියලා ඒවා ආත්මීය වශයෙන් ගන්නට නෙමෙයි හේතු ප්‍රත්‍යයන්ගෙනුයි හටගන්නේ අදාළ හේතු ප්‍රත්‍ය නැතිනම් මට මෙහෙම කරන්න පුළුවන් කියලා හිතාගෙන හිටියට ඒ කිසිවක් කරන්නට බැහැ කියන අනාත්ම ධර්මයේ දකින්න දකින්න තමයි අපට වඩා පිරිපුන් නුවණකින් යුක්තව ඒ ධර්ම ගොඩනගන්නට වීර්ය කරන්න පුළුවන් මෙන්න මේ විදිහට විදර්ශනා කියලා කියන්නේ විමසිලිමත් ප්‍රඥාවෙන් දැකීමයි ඒ විමසිලිමත් ප්‍රඥාවෙන් අපි අවධානය යොමු කරන්නේ මොනවා ගැනද? ප්‍රධාන වශයෙන් කරුණු තුනක් ගැන හේතුප්‍රත්‍ය අනන්‍ය ලක්ෂණ සහ ත්‍රිලක්ෂණය. අනන්‍ය ලක්ෂණ සහ ත්‍රිලක්ෂණය අපි හඳුන්වනවා ත්‍රිලක්ෂණය හඳුන්වනවා සාමාන්‍ය ලක්ෂණ හෙවත් පොදු ලක්ෂණ කියලා. ඒ පොදු ලක්ෂණ වලට අමතරව ඒ ධර්මයට ආවේනික වූ ගති ලක්ෂණ තමයි අනන්‍ය ලක්ෂණ. අනන්‍ය ලක්ෂණ වලින් තමයි අපි මේ ධර්මය අන්‍ය ධර්මයන්ගෙන් වෙන්කොට හඳුනාගන්නේ. එතකොට පොදු ලක්ෂණ වලින් තමයි අපි ඒවාහි යථා ස්වභාවය එහෙම නැත්නම් ලෝක ධර්මතාවයන් තේරුම් ගන්න. හේතු ප්‍රත්‍යයන්ගෙන් තමයි අපි ඇති වෙන හැටි, ගොඩනැගිය යුතු හැටි, ඒ වගේම අහෝසි කළ යුතු හැටි අපි තේරුම් ගන්න. එහෙම වුණාම තමයි අපිට දුරු කළ යුතු ධර්මයේ දුරු කරන්න පුළුවන් වෙන්නේ අදාළ හේතු ප්‍රත්‍ය වෙනස් කරලා. වර්ධනය කළ යුතු ධර්මයේ වර්ධනය කරන්න පුළුවන් වෙන්නේ අදාළ හේතු ප්‍රත්‍ය ගොඩනගලා. එතකොට ඒ සඳහා සිහිය ඒකාග්‍රතාවය ප්‍රඥාව වීර්ය කියන කාරණා විශේෂයෙන් වැදගත් වෙනවා බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේදී ප්‍රධාන කරුණු තුනක් අවධාරණය කරනවා ආතාපි සම්පජානෝ සතිම අපට සිහිය තියෙන්නට ඕන විමසිලිමත් නුවණ තියෙන්නට ඕන ඒ වගේම කෙලෙස් දුරු කරන වීර්ය තියෙන්නට ඕන ඉතින් යම් කෙනෙක් ඒකාග්‍රතාවයේ මුලින් යම් ප්‍රමාණයකට පුරුදු පුහුණු කරලා තියෙනවා නම් ඒ සමතය හෙවත් කුසල චිත්ත ඒකාග්‍රතාවය ඒතනත්තාට මේ කියන විදර්ශනාවට මහෝපකාරී වෙනවා. නමුත් අපි පරිස්සම් වෙන්න ඕන කාරණේ තමයි කුසල චිත්ත ඒකාග්‍රතාවය නිසා ඒ පුරුදු කරනකොට යම් කෙනෙකුට කායික මානසික සුවයක් සහනයක් සංසුන් බවක් සැහැල්ලු බවක් දැනෙන්නට පුළුවන්. ඒ දැනෙන සුවය සහනය සැහැල්ලු බවට ඇලුනොත් ඒ තනත්තා සමතෙන් විදර්ශනාවට යන්නේ නැහැ. හැමදාම Tamanගේ දුර්වලකම් යට කර කර ඒවා වහලා දමමින් අර සහනය සුවය අත්විඳින්නටම වෑයම් කරනවා. අද බොහෝ දෙනෙකු විදර්ශනා භාවනා කරනවා කියලා කිව්වට ඒ බොහෝ දෙනාගේ විදර්ශනා භාවනාව ලේබලේ විදර්ශනාව වුණාට ඒ ඇතුලේ බොහෝ දෙනා කරන්න උත්සාහ කරන්නේ සමතය පුහුණු කිරීමයි. ඇයි ඒකට සමතේ කියලා කියන්නේ? අර කෙස් අනිත්‍යයි, ලොම් අනිත්‍යයි වගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම තමයි සිහි කරන්නේ. නමුත් ඒ මොහොතේ පච්චුප්පන්න ධර්ම තථාගතයන් වහන්සේ අපි මාතෘකා කළ භද්දේකරත්ත සූත්‍ර ගාථාවේ දක්වන්නේ පච්චුප්පන්නංච යෝ ධම්මං තත්ත තත්ත විපස්සන. ඒ ඒ මොහොතේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා වූ ධර්මයන් තමයි අපිට විදර්ශනා කරන්න පුළුවන් වෙන්නේ. ඉක්ම ගිය දෙයක් අපිට විදර්ශනා කරන්න බෑ. ඒ වගේම තව නොපැමිණි දෙයක් විදර්ශනා කරන්න බෑ. ඒව ගැන අපට හිතන්න පුළුවන්, ප්‍රත්‍යවේක්ෂා කරන්න පුළුවන්. චින්තාමය ඥානයක් ගොඩනගන්න පුළුවන්. විදර්ශනා කළ යුත්තේ මේ මේ මොහොතේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා ධර්ම. ඒතර මේ මේ මොහොතේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා ධර්ම විදර්ශනා කරන්නට නම් ඒ කෙරෙහි අවධානය යොමු කරන්න ඕන, සිහිය පවත්වන්නට ඕන. එහි හේතු ප්‍රත්‍ය පෙනෙන්නට ඕන, දැනෙන්නට ඕන. එහෙම කරුණක් පිළිබඳව තමයි අපට විදර්ශනා ප්‍රඥාව අවදි කරන්නට පුළුවන් වෙන්නේ. ඒ නිසා යම්කිසි කෙනෙක් සමතෙන් විදර්ශනාවට යොමු වෙන්නට ඕන නම් මුලින් හඳුනා ගන්න ඕන සමතේ කියන්නේ කුමක්ද? ඒ සමත ක්‍රියාවලියේදී සිද්ධ වෙන ක්‍රියාව කුමක්ද? මොකක්ද සමතේ පරමාර්ථය? මොකක්ද එතන සිද්ධ වෙන්නේ කියලා හරියට තේරුම් අරගෙන විදර්ශනාව කියන්නේ මොකක්ද? කුමක්ද එතනදී විය යුත්තේ? කොහොමද එතනට මනස අවතීර්ණ කරන්නේ ඒ සඳහා අවශ්‍ය ගුණාංග මූලධර්ම මොනවද කියලා හරියට තේරුම් අරගෙන ඒ විදර්ශනාවෙන් අපි අවබෝධ කළ යුත්තේ මොනවද කියලා තේරුම් අරගෙන සමතයෙන් විදර්ශනාවට යොමු වෙන්නට මනස පුහුණු කළ යුත්තේ. ඉතින් මේ කාරණා සිහියෙන් නුවණින් වටහාගෙන තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන්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 ඒ පුතණුවන්ට ආශිර්වාද කිරීමත් ඉක්මනින් භව ගමන නිමා කරගන්නට මේ කුසල බලය හේතු වේවා කියලා ආශිර්වාද කිරීමත් ඒ වගේම සුජීවත්ව සිටින නිශානී වීරසිංහ මහත්මියගේ දෙමව්පියන් දෙපළට හා සමින්ද ගුණසේකර මහතාගේ මෑණියන්ට නිදුක් නිරෝගී සුව දීර්ඝාෂ ප්‍රාර්ථනා කිරීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස ආශිර්වාද කිරීම ඒ වගේම සමින්ද මහත්මයාගේ මියගිය පියාණන් ඇතුළු දෙපාර්ශ්වයේ මියගිය ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීම දේශකයන්න් වහන්සේට සියස කාර්ය මණ්ඩලය ඇතුළු ධර්ම ශ්‍රවණය කළ හැම දිනාටම ආශිර්වාද කරමින් අද ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන්නේ හැම දිනාටම දහම් අසන්නට අවස්ථාව සලස්වා දීම ධර්ම දානමේ මහ පිංකමක් ඒ ප්‍රඥාව දියුණු කරගන්නට හේතු වෙනවා තම තමන් ධර්ම ශ්‍රවණය කිරීමත් ප්‍රඥාව දියුණු වෙන පින්කම මේ ਸਰව ප්‍රකාරයෙන් සිදු කරගත් සියලු කුසල් ලෝකය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන පින්නතුන් ආරක්ෂා කරන ඉන්ද්‍රාදී සියලු පින් කැමති දෙවි දේවතාවෝ දේව මාතාවෝ සතුටින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිවයිසුරු සම්පත් වර්ධනය කරගනිත්වා සම්බුද්ධ ශාසනයත් මනුෂ්‍ය වර්ගයාත් চিරාත් කාලයක් එහෙන් ආරක්ෂා කෙරෙත්වා 20 වෙනි ජන්මදිනයේ සමරන දේශාන් ගුණසේකර පුතණුවන්ට ඒ වගේම නිශානී වීරසිංහ මහත්මිය, සමින්ද ගුණසේකර මහත්මයා ඇතුළු පවුලේ සැමටත් ඒ ආදරණීය මව්පියන් ඇතුළු සුජීවත්ව සිටින හැම දෙනාටම දෙවියන්ගේ ආශිර්වාදයේ රැකවරණය නොමදව සැලසේවා. දෙවියෝත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්. ඒ වගේම සමින්ද මහත්මයාගේ මිය පරලෝ යන්නට එදුණු පියාණන් ඇතුළු පරම්පරාවේ මියගිය සියලු ඥාති හිත මිත්‍රාදීන් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා ඒ හැම දිනාගෙම භව ගමන සුවපත් කරගනිත්වා ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන් ඔබ අප හැම දිනාටම මේ උදාර කුසලයේ මෙලව යහපත અભිවෘද්ධිය පිණිස පවතිවා සසර වාසය කරන තාක් නරකාදී සතර අපායකට මිත්‍යා දෘෂ්ටි කුලයකටපත් නොවීම පිණිස කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණේ ලැබීම පිණිස හේතු වේවා බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. සිද්ධ කරගත් සියලු කුසල් බලයෙන්ද බුද්ධ ධම්ම සංඝයාන රත්නත්‍රය අනන්ත ගුණානුභාවයෙන්ද පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදයෙන්ද 20 වෙනි ජන්මදිනයේ සමරන දේශාන් ගුණසේකර පුතණුවන්ටත් එවැගේම දායකත්වයේ දරන පින්වත් හැම දිනාටමත් ආශිර්වාද කරන සියලු දිනාටමත් මේ ලෝක වශයෙන් පවතිනා වූ අපල උපද්‍රවයත් නම් මේ සියල්ලක් දුර වේවා ආයුරාෝග්‍ය භාග්‍ය ආදී සම්පත් වර්ධනය වේවා ඒ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අනාගත ජීවිත ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා මේ බඳු කුසල් දහම් සිදු කරමින් සුවසේ ගුණ වඩමින් Tamanටත් ලෝකයටත් සම්බුද්ධ ශාසනයටත් වැඩදායක වාසනාවන්ත ජීවිත ගත කරන්න හැම දිනාටම ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.